ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්මදේශනා වාරයට පැමිණලා තියෙන සීලූම දෙනා ධර්මදේශනා සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ නව ධම්මා භාවේ තබ්බා නව පාරිසුද්ධි පදහානං යානීති තී ගරු කටේච ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අප මේ පාරිශුද්ධියක් නැත්නම් විසුද්ධි ප්‍රධානාංග නමයක් ගැන කතා කරමින් ඉන්න වෙලාවක් නැත්නම් ඒ සඳහා සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් මාතෘකා විවෘත කරන ලද වෙලාවක්. ඉතින් මේ පාරිශුද්ධි නැත්නම් විසුද්ධි නමයෙන් පළවෙනිම සඳහන් වෙලා තියෙන එකයි අපි මේ සාකච්ඡාවට ලක් කරුවේ. ඒකට කියනවා මේ සීල විසුද්ධි ප්‍රධානාංගය කියලා. ඉතින් මේ සීල විසුද්ධිය සඳහන් කරන්නේ සුත්වාන සංවරයේ පඤ්ඤා සීලමයේ ඥානං. තමන් අහලා අසුවිරු ඥාන ඇති දේ අනුව සංවර වීමට නැත්නම් මේ සංවර වීම සඳහා ගන්න දැනුමට ප්‍රඥාවට සීල සීල සංවරය කියලා සඳහන් කරනවා. ඉතින් ඒක නිසා ඒ සීලය මේ පරිසුද්ධි නමයේ පළවෙනිම දොරටුව වගේ පෙන්වන්න පුළුවන්. ඒකෙන් තමයි අපි මේ විශාල મંદિરයකට ඇතුල් වෙන්නේ. එහෙම නැත්නම් අපි මේ ආර්යයන් වහන්සේලාගේ ලෝකෙට ආර්ය විවහාර වලට ලං වෙන්නේ සිල්වන්ත වුණොත් විතරයි. ඒක නිසා අපි ඒක පළවෙනිම සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක මේ තේරවාද විශේෂයෙන්ම ලංකාව වගේ රටවල් වල ඒ සීලය ගැන කතා කරනකොට චතුපාරිශුද්ධ සීලයක් ගැන නැත්නම් සීලයක හතර පැත්තකින් පිරිසිදු වීමක් ගැන කතා කරනවා. එයින් අපි කල් ගත්තේ මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය නැත්නම් මේ ශික්ෂාපද සීලය. ඒක අපි අර පන්සිල් අට සිල් දස සිල් වශයෙන් ශික්ෂාපද වශයෙන් සඳහන් කරනවා භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා සඳහන් කරලා තියෙනවා. ඊගාවට ඒක ඉතින් බොහොම ගෞරවයෙන් Taman රකින්න ඕනේ. මොකද ඒක Taman <coughs> ඉල්ලගෙන සමාදන් වෙන එකක්. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ සීලේ ආනිසංශ නැත්නම් ඔය කියන විසුද්ධිය ලබා ගන්න. ඉතින් ඒක මේක රකිල යුතු ආකාරය පිළිබඳව තේරවාදී රටවල් වල උඟාක් සැලකිල්ලක් දෙනවා ආචාර ධර්ම පැත්තෙන් කිකි වණ්ඩ අණ්ඩං චමරිව බාලදින් කියලා බිත්‍ර දමන කිකිලියක්. එයාගේ බිත්‍ර ටික රකින්නේ කොහොමද? ඒක නිසා නිතරම ඇහ ගහගෙන ඉන්නේ මේ බිත්‍ර දාන කිකිලි. ඒ බිත්‍ර ටික රැක ගැනීම සඳහා චමරිව බාලදින් කියලා කියන්නේ මේ සෙමරමුවා උගේ වලිගේ හරීම ලස්සනයි. ඒ නිසා කොහේ ගියත් වලිගේ පටලැවෙන්නේ නැති වෙන විදිහට සෙමර වලිගේ රැක ගන්නවා. ඒ නිසා චමරිය වාලදී පියංව පුත්තං තමන්ගේ ප්‍රිය පුත්‍රයා ආරසා කරන මවක් හෝ දෙමව්පියන් මාතිකා පුත්තික බයක් ඇති නොවුනොත් බලන්නෙම පුතාගේ අරසාව මතවයි. හැම වෙලාවෙම ඒක ඔය රිලපටව බඩ බැඳගෙන යන ගමනේ පේනවා මොන විදියකට හරි බයක් ආවොත් ඉස්සල්ලාම කරන පැටි අරගෙන බඩ බැඳගෙන තමයි Tamange අරසාව බලන්නේ. ඉතින් එහෙම බැරි තරමේ බයක් ආවොත් විතරමයි පැටි අතහැරලා අරසාව හොයන්නේ. අන්නේ වගේ ප්‍රිය පුත්‍රයා කෙරෙහි දෙමාපියෝ දක්වන ආශාව නැත්නම් රැකවරණේ ණයනංගෝ ඒකක. එකස් පොට්ටේ Tamanටර තියෙන එක ඇහැ රකින්නේ කොහොමද? අන්නේ වගේ මේ සීයේ රකින්න කියලා කියනවා. ඉතින් ඒක මේ සමාදන්ව රකින්නවා. ඒ නිසා අපි ඒකට කියනවා සුත්වාන සංවරයේ පඤ්ඤා කියලා. ඉතින් මේක තමයි අපි ඇත්තටම බෞද්ධ ශිෂ්ටාචාරය කියලා කියනවා. ඉතින් ඒක පළවෙනියම පටන් ගන්න. ඊගාට අපි සාකච්ඡා කළේ මේ ඉන්ද්‍රිය සංවර සීලය අර ඔය කියන ප්‍රතිමොක්ෂ සංවර සීලය නැත්නම් ශික්ෂාපද සීලය තේරුම් ගන්නේ උගා කල් ගිහිලා. ඒ නිසා මුලින් මුලින් ඒක සද්ධායෙම රකින්න ඕන. සද්ධාව තියෙන කෙනාට විතරයි ඒක කරන්න පුළුවන්. ඒ නිසා යම් කෙනෙක් ප්‍රඥාව විශ්සර කරගෙන ගියොත් ඒගොල්ලෝ මේ සීලයක් රැකිය යුත්තේ ඇයි? මට ඒක වැටහෙන්නේ මට ඒක ගෝචර නැහැ කියලා ශිල්පද පිළිබඳව මේ නොසලකා හැර. නොසලකා හැරලා අවශ්‍ය නැහැ කියන මට්ටමට ශිල්පදයක් අවශ්‍ය නැහැ. ওই අනිත්තු අංග తీරණ කරගන්න පුළුවන් කියන එක අද බටහිර බුද්ධ ආගමට වෙලා තියෙන්නේ අන්න ඒ වගේ එකක්. නමුත් අර ආශ්‍යා කරේ තිබිච්ච සද්ධා ගතිය නිසා ඒ ඇත්ත මේ ශික්ෂාපද සීලය ශ්‍රද්ධාවේ සම්පාදනය කරගත්තා. ඉතින් ඒක ඒ ශික්ෂාපද සීලයේ පෙනී හිටියට ඒක රැකෙන්නේ ඉන්ද්‍රිය සංවරය තියෙන කෙනෙක් ගාව විතරයි. ඉන්ද්‍රයන්ගේ කිසිම দমনයක් සංවරයක් නැති කෙනාට කවදාකවත් ඒ ශික්ෂාපද පිළිබඳව වගවීමක් කරන්න අමාරුයි. ඒ දෙවෙනි එක තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ. ඒක කරන්නේ සතියෙන්. ඒ සතියෙන් කරනකොට ඉස්සල්ලාම Taman තේරුම් අරගන්නේ ඒ හික්මීමට ලක්වෙච්ච නැති කෙනාගේ ඉඳුරන් සර්පයෝ සත්තු 6 දිනක් එකට අල්ල බැඳගත්තා වගේ. ඒ මේ චචක්ක සූත්‍රයේ සර්වචනන්සේ සඳහන් කරලා තියෙනවා එක එක දිශාගත එක එක ගෝචර සහිත සත්තු 6 දිනක් ඇවිල්ලා එකට තියලා බැඳොත් බල්ලෙක්, හිවලෙක්, කුරුල්ලෙක්, කබරෙක්, ඒ වගේ සත්තු එක එක එක එක දිහාට අදිනවා. දැන් කිසියම් දවසක ඉව අතර සමவாயයක් දෙන්නේ අපේ ඇහ කන දිවනාසය කයත් ඒ වගේමයි. ඒව නොදැමම තිරිසන් සත්තු ටිකක් වගේ. එක එකන එක එක දේවල් වලට අදිනවා. ඉතින් මේ බව දැනගන්නවත් නැත්නම් එහෙම අශික්ෂිත භාවයක් එහෙම නැත්නම් සංයමයක් නැති භාවයක් දැනගන්නවත් පළවෙනි දශකයේ දෙවෙනි දශකයේ තුන්වෙනි දශකයේ කැමති නැහැ. මන්ද දශකයේ ක්‍රීඩා දශකයේ වර්ණ දශකයේ ඉන්න අය කැමති නැහැ. ඒගොල්ලන් ඕනේ මේ ඉඳුරම් පිනවීමමයි. ඉතින් බටහිර ලෝකයේ විවස්ථා හදන්නේ තරුණ පිරිස්. ඒ නිසා ඒගොල්ලෝ හදාගන්න විවස්ථා මේ ඉඳුරම් පිනවීමට කරන විවස්ථා. ඊට පස්සේ තමයි බල දශකය ප්‍රඥා දශකයට එනකොට අර ඉඳුරම් පිනවීමේ බහුලකම නිසා ඒත් විශාල භයානක රෝග වලට ලක් වෙනවා. මානසික අසහනවලට ලක් වෙනවා. එහෙම නැත්නම් අනුන් මරනවා. නැත්නම් තාම මැරෙනවා. ඉතින් ඒ තරමටම මේක විලල් වෙලා තියෙනවා. ඒ වුණත් ඒගොල්ලෝ ඉන්දිය සංවරය පිළිගන්නේ මේ ලස්සන ලෝකේ සැප විඳින්න තියෙන ලෝකේ සැප විඳිනවා වෙනුවට ඇයි මේ විඳුරන් দমনය කරන්න කියලා. ඉතින් ඒ වෙනස තේරුම් ගත්ත කෙනෙකුට නම් බුදුහාමුදුර කියන්නේ කවුද? ශ්‍රාවකයෝ කියන්නේ කවුද? විනය කියන්නේ මොකද්ද ධර්මය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. එහෙම නැතිනම් ඒ Tamange හික්මීමක් ඉන්ද්‍රිය සංවරයක් නැතුව මේ වැඩවලට බහින්න හදනවා. ඒක නිකන් අමු විකාරයක් වෙනවා ඒක හරියට. හොඳ සුදුසු ශල්‍යකාරයක් නැතුව ශල්‍ය කර්මයකට බැසවන්නේ. ඉතින් ඒක නිසා මේ වැඩේ කරනකොට යෝගාවචරයන්ට අර සිල් රකින්න එක සාමාන්‍ය පොයට සිල් ගන්න කෙනාටත් වගවීමක් තියෙනවා. නමුත් ඒ ඇත්තන්ට අමාරු ඉන්ද්‍රිය සංවරය පෙන්ලා දෙන්න. නමුත් යෝගාවචර මට්ටමට ඇවිල්ලා නේවාසික භාවනා කරනකොට සාමනීර කෙනෙක් වෙනකොට සාමනීර කෙනෙක් වෙනකොට ඒ කට්ටියගේ අවතුම් පැවතුම් පිළිබඳව ඉන්ද්‍රිය සංවරය කැපිපේන වෙනසක් ඇති කරනවා. ඉතින් ඒ කැපිපේන වෙනසෙදී අදාළ වෙන්නේ සතිය. අර සාමාන්‍ය සීලයට සද්ධාව සද්දා සංවරය කිව්වා වගේ මේක සති සංවරයේ තියෙන්නේ. ඉතින් අපි අර ධර්ම සාකච්ඡාවේදී මතක් කරා වගේ කවදාකවත් කෙනෙකුට Tamange ඉඳුරන් කොච්චර අසි අසං විදිතද අසංවරද අශික්ෂිතද අශික්ෂිතද කියලා තේරෙන්නේ අරමුණකට හිත දාන්න කිය වෙලාවේ තමයි. අරමුණට හිත දාන්න ගියොත් කිසිම කෙනෙකුට කිසිම කෙනෙක්ගේ හිතකින් කයකින් එක අරමුණක හිත පැවැත්වීමට සහයෝගයක් ඇත්තෙම නැහැ. සමාජ ජීවිතය කර කර පුද්ගලික ජීවිතය ගත කරත් කිසිම කෙනෙකුගේ ඒ ඉන්ද්‍රිය দমনයට කැමති නැහැ. ඉතින් ඒක නිසා ඉන්ද්‍රිය দমনය හෝ මේ සීල පාරිශුද්ධියට යන උඟ දෙනකොට ආරම්භයේදී විශාල පශ්චාත්තාපය ඇති වෙනවා. තමන් මෙච්චරම අශික්ෂිතද කියලා හිතෙනවා. මෙච්චරම නොදැමුණු ගතියෙන්ද තියෙන්නේ කියලා හිතෙනවා. මොකද කොයි වෙලාවක හරි Taman කිව්වොත් හිතට කතා කරලා මෙන්න මේ අරමුණ නික්ලේශී මේ අරමුණ ටිකක් නිර්මලයි මේ අරමුණ ക്ഷേමයක් සංසුන් ස්ථානයක් මෙතෙන්ට වෙලා හිටපන් කියලා හිටින්නේ නැහැ ලාහට ගෙම්බෙකුතු කරන්න හදනෝගේ තියලා හැරෙනකොට පැනලා ඉවරයි ඉතින් එතකොට මේ යෝගාවචරය සද්ධාවෙන් පෙළඹිලා ඉන්දිය සංවරයට ගිහිල්ලා අරමුණක තියන්න ගිය ගමන් පොඩි දරුවෙක් වේවා, මැද වයසේ වේවා, වයසට ගියා වේවා. එහෙම නැත්නම් උගතෙක් වේවා, නූගතෙක් වේවා. භාවනාවට කැමති කෙනෙක් වේවා, අකමැති කෙනෙක් වේවා. සුතමේ ඥාන තියෙන කෙනෙක් වේවා, නැති කෙනෙක් වේවා. කවදාකවත් එක අරමුණක හිත තියන්න බෑ. ඒ සෙන් බුද්ධ ධර්මයේ කතාවක් තියෙනවා. ඒක මිනිස්සෙක් දැක්කලු ඒ මේ හාමුදුර කෙනෙක් අන්දක් උඩට වෙලා මාස ගණන් අවුරුදු ගණන් එක දිගට භාවනා කරනවා මේ ඉඳුරන් দমনය කරන්න. ඉතින් මෙයාට තේරෙනවලු උච්ච රෝග තටමඬ දෙයක් තියෙනවා මට ඕන දේ මට කරන්න පුළුවන්. මගේ හිත দমনය වෙලා තියෙනවා. ඉතින් මෙයා එක දවසක් ගිහිල්ලා සෙන් මාස්ටර් ගාවට ගිහිල්ලා ඒ වෙලත් ඒ භාවනා ගුරුවරයා ගාවට ගිහිල්ලා කිව්වලු ඔබතුමන්ලා මේ වගේ ඉෂ බාගෙන දිවුරු ඇඳගෙන මාස ගණන් අවුරුදු ගණන් කැලවල වල භාවනා කරනවා. මගේ හිත නම් තිබ්බ තැන තියන්න පුළුවන්. කිව්ව තැන හිටවන්න පුළුවන් කිව්වලු. මේ සෙන් මාස්ටර් hina වෙලා මොනවක්වත් කියන්නේ නැතුව හොඳයි හොඳයි ගිහිල්ලා රිලව් බලන්න නැතුව ඉන්නකෝ කිව්වලු. අර මැදතන මේ පිස්සු කතාවක් නෙමේ කතා කරන්නේ. මේ මම කිව්වේ මගේ හිත දමන වෙලා මාස්ටර් කියනවා මට රිලව් බලන්න නැතුව ඉන්න කියලා. ඒක ගෙදර බුදිය ගන්න ගියාම ඔන්න රිලව් එක ඇවිල්ලා ඔළුව දැම්මලු හිතට පෙන්නලු අර මහත්ස මතක් කරන රිලව් එක ඇවිල්ලා. සාටියක් ලයන් තව රිලව් එක ආවලු. ටික වෙලාවක් ගියාට පස්සේ රෑ නිින්ද යන්නේ නැතුළු රිලව් රිලව් රිලව් රිලව් රිලව් රිලව්. දවසක් බැලුවලු දෙකක් බැලුවලු දිග්ගටම රිලව්. දැන් මාස්ටර් කිව්වේ රිලව් බලන්න එපයි කියලා. මෙයා දැනගත්තලු මාස්ටර් මොකක් හරි වුණියමක් කරන්න ඇති. පේන හරියක් වෙන්නේ රිලව්මයි කියලා. ඊට පහුවෙන්ද ගිහිල්ලා හරිට වැඩි ගෞරවයෙන් කතා කරලා කිව්වලු හරි වැඩේනේ. මං එදා ඔබ වහන්සේ බල්ලා ගිය දවසේ ඉඳලා දිගටම රිලව් පේන්නේ කිව්වලු. මොකද කරන්න කියලා. ඉතින් ඒ නිසා එන රිලව් දිහා බලන්න ඒක. ඉස්සලා කියලා තියෙන රිලව් දිහා බලන්න එපයි කියලා මට මගේ කතාව පොඩ්ඩක් වැරදුනා. රිලව් බලන්න එපයි කියලෝ නිකන්. ඊට පස්සේ ඉස්සරහට මේ මාස්ටර්ට පිස්සු රිලව් බලන්න කියන මං ඉන්න පැත්තේ රිලව්ත් නැහැ මොකක්වත් නැහැ. නමුත් ඇස් දෙක වහගත්තකම රිලව් එබිකම් කරන්න ගත්තා. දෙපිරි දැස ගියාට පස්සේ කිව්වලු අලි කරදරයක් දැම්මට නිින්ද යන්නේත් නැහැ. කොයි වෙලාවෙ රිලව්? ආයෙත් දැන් රිලව් බලන්නකෝ. කියලා ගෙදර ගිහිල්ලා දැන් රිලව් එකයි කියලා බැලුවොත් එක එක්කත් එන්නේ නැතිලු. නැද්දක වහගත්තාම දැන් රිලව් පේන්නේ ඊට පස්සේ දැන් මෙහා හිතවලු මේ මාස්ටර් ගාව විශාල හුනියමක් තියෙනවා බලන්න එපයි කිව්වොත් බලනවා බලන්නකොත් පේන්නේ ඊට පස්සේ ගිහිල්ලා කිව්වලු අනේ සෑර් මං දැන් රිලව් බලන්න ගියාම පේන්නේ නැහැ ඊට පස්සේ කිව්වලු දැන් ඔයා කිව්වේ නම් හිත හිත කියන දේ කරනවා කියලා බලන්න එපයි කිව්වොත් පේනවා බලන්න කිව්වොත් පේන්නේ ඊට පස්සේ කිව්වලු අනේ සමා වෙන්න මගේ මේ තාපේ අයින් කළා දාන්නේ කියලා. ඊට පස්සේ පේන වෙලාවට බලන්න නැතිලා නිකන් ඉන්න ඕක තමයි හිතේ ඇති. මම මාස්ටර් වුණත් මගේ හිතෙත් ඇති ඕම තමයි. උඹ අර පැහිය වෙන්න කියන නිසා මම උඹට කිව්වේ පුළුවන් නම් රිලව් නොබලා හිටපන් කියලා. මොකකටවත් එහෙම ප්‍රකාශ කරන්න බෑ. ඒ ප්‍රකාශ කිරීමේදී වැඩියෙන්ම දුක් විඳින්නේ හිත ගැන දන්නේ නැති කෙනා. එයා හිතන නෑ නෑ මං සිල් ගත්ත නිසා මම නිස්සාරණයට ගිය නිසා මේ කාට වටේ ඉන්න ඔක්කොටම භාවනා හරිය නිසා මටත් භාවනා හරියන්න ඕනේ කියලා. කද්දාවත් එහෙම එකක් නැහැ. හැම කෙනාටම තියෙන අසික්කිත මනසක්. ඉන්ද්‍රිය দমনයක් නැහැ. ඉතින් ඒ වෙලාවක මගේ හිතේ මගේ సంతානේ මා තුල ඉන්ද්‍රිය দমনයක් නැහැ කියලා තේරුම් ගන්න එකත් නිවන් දකින්න වගේ වැඩක්. බාහිර ගන්න එක මගේ හිතේ කොච්චර ශිල්ප දැක්කුවත් ඒ ඒ විශේෂ ශේෂ වල මම විශේෂඥ වුණාට හිත පැත්තෙන් බලනවම තාම ඉපදිච්ච නැති බොක්කේ ඉන දරුවෙක් වගේ. කිසිසේත්ම ඇත්තේ නැහැ කියලා. අන්න ඒක පිළිගන්න බැරි නිසායි අපිට මේ කමඨාන් සුද්ධ කිරීමේ ප්‍රශ්න. කාට හරි පිළිගන්න පුළුවන් නම් ඉදරන් දමන්නේ නැහැ. ඉතින් කොතන තිබ්බත් එකයි. සමහර විට මේ මට විතරයි අල්ලපු ගෙදර එක්කනට නැහැ ළඟ ඉන්න එක්කන ෂෝක් එකකට භාවනා කරනවා. මට විතරක් මේ රිලව් පේනවා. එක්ක රිලව් නොපෙනෙනවා කිය. කොයි එකත් එකයි කොයි එකියත් එකයි. මේක හරියට ප්‍රකාශ කරන්න ඉගෙන ගත්ත දවසේ භාවනා 150ක් ඉවරයි. එයා කියයි මම ආස්වාස්වාසයේ හිත දානවට ආස්වාස්වාස දෙක බලනකොට හිත පිට යනවා. ඒක කියන්නේ හැබැයි අඬහෝ ගෑමකට නෙමෙයි. කන පින්දමකට නෙමෙයි හැටි. ආය අරගෙන හිත තියෙනවා ආය පිටපයින්නවා. මෙන්න මේක අඬන්නේ නැතුව චරිචුරු ගන්න නැතුව මේක ප්‍රාර්ථනා කරන්න කිය දාසේ භාවනාවේ 150ක් ඉවරයි. ඉතින් මම දැන් අවුරුදු 40ක් විතර මේ බිස්නස් එකමනේ කරන්නේ. දිගටම බාන මම ඉතින් දිගටම දන්න දෙයක් තමයි හැම කෙනාගේම එකම චෝදනාවයි තියෙන්නේ. යම් වෙලාවකට හිතක් අර හිතට අරමුණක් අඳුන්ලා දුන්නොත් එදා ඉඳලා හිතේ නොදැමුණු ගතිය වැඩි වෙනවා. එදා ඉඳලා අසංවර ගතියක් එනවා. නැති වෙලාවේ හරියට නිකන් කැලේ ඉන්න මීහරකා කිසිම කරදරයක් නැතුව ඉන්නවා. මේක ගෙනල්ලා ගම්මැද්ද බඳපුවා මොකද වෙන්නේ? පුදුමාකාර කුළු ගති පානවා. වතුරේ ඉන්න මාළුවා වතුරේ ඉන්නකොට කරදරයක් නැහැ. කොට දාන්න බලන මොකද වෙන්නේ කියලා. මැරෙන කම්ම ගැහෙනවා. ඒ වගේ හිතට අරමුණක් දීපු ගමන් භාවනාරෝණක් දීපු ගමන් හිතේ තියෙන නදමුණු ගතිය පේනවා. මේකට බයයි. මේක හුඟ දෙනෙක් හිතනවා වෙන බේතකින් සනീപකරනද එහෙ නැත්නම් වෙන මැජික් එකක් ඇති මේකට. එහෙම නැත්නම් මෛත්‍රී බුදුහාමරාවිල අත දිග අරපුවාම මගේ හිතේ තියෙන ඔක්කොම අන්ත দমনය වෙන්න නැති ගති නැති වෙයි. මෙන්න මේ දව තක්සීරු කරනව වෙනුවට මේ ධම්මණය කරන්න බැරි බව තේරුම් ගන්න එක බැරි බව පිළිගන්න එක විශාල ජයග්‍රහණයක්. ඒකට පස්සේ තමයි අපිට එයාට ඊට පස්සේ මේ සටහන මොකද්ද කියලා පේන්නේ. ඉතින් ඒකෙදී අපි දවස් ලකච්ඡා කරා වගේ හොඳ ලස්සන සූත්‍රයක් තමයි මම උකා වෙලාවට ඒක උද්දෘත කරනවා මේ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ හොඳටම වයසට ගිහිල්ලා පැවිදිච්ච හාමුදුර කෙනෙක්. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා මම හරි ආසයි ස්වාමීන් පැත්ත කරලා විවේකීව බණ භාවනා කරන්න. මට කමට අහනක් දෙන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ නාකි ඇවිල්ලා පැවිදි වෙලා මල කරදරේ. අර වෙන වෙනම කමටහන් ඉල්ලනවා දැන් මෙච්චර දීලා තියෙදි තවත් මොනවද කියලා වගේ දැන් මම නාකියෙන්ද බනිනවා කියලා මට බැන්නට මේ මාළුගේ පුත්‍ර සූත්‍රයේ බුදුහාමුදුරුත් එහෙමම කියනවා. කීලිවෙලා ඉතින් හොඳ නෑනේ අර නාකයට ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයක් අහලා කමටහන දෙන්නේ ප්‍රශ්න සාකච්ඡාවකින්. ඒ සාකච්ඡාවට පස්සේ මාළුකපුත්තු ස්වාමීන් වහන්සේට මේක වැටහිච්ච හැටි. නාකිය වුණත් මීටර එක හොඳයි මට පේන. කතා කළ කියනවා බුදු ජානනාංශයට ඇහැ සසංවර වෙන හැටි සහ සංවර වෙන හැටි. කන අසංවර වෙන හැටි සහ සංවර වෙන හැටි. එක එක එක එක ગાතා එක එක ඉඳුරන්ට එක එක ගානේ සංවර අසංවර බෙහෙදේ දෙකකින් ගාසා පද 12ක් බුදු ජානනාංශයට මතක් කරනවා මෙන්න ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේ කියපු දේ වැටෙන්නේ මෙහෙමයි. රූපං දිස්වා සති මුට්ඨා. ස්වාමීන් වහන්සේ යම් වෙලාවක මම රූපයක් දකිනවා අසතියෙන්. සතිය මොට්ට වෙලා. සතිය කිසිම තියුණු කමක් නැහැ. පිය නිමිත්ත මනසිකරති අනේ මට ලස්සන රූපයක් ලකින්න ලැබුණා කියලා අර දැකපු දේ පිළිබඳව ආඩම්බර වෙනවා. ඒක අපි ගත්තේ සක්මන් කරනකොට සක්මනේ තිබුණ හිත එකපාරට රූප බලන්න යනවා. ඒකට හේතුව මොකද? සක්මන් කරන මනුස්සයාට සක්මන කම්මැලි, නීරසයි, එපා වෙනවා. ඒකට මොන රූපේ දැක්කත් මොන සද්ද දැක්කත් පයින්. ඒකට ඒ දකින්න රූපේ දකින්න සද්දේ අර කර කර යන සක්මන්ට වැඩිය හරි ප්‍රියමනාපයි. ඉතින් ඒ නිසා රූපන් දිස්වා සති මුට්ටා පිය නිමිත්තක් මනසිකර උති සාරත චිත්තෝ වේදේති තංච අජ්ජෝස තිතති බොහොම මනාප හිතකින් කියනවා මේ මල හොන්තුව මේ කකුල් දෙක දිහා බල බල ඉන්නේ ඊට වැඩි හරියලීසි මේ රූප බලන එක බැදිච්ච හිතකින් ඒක දිහා බලලා එයි ව්‍යංජන අනු ව්‍යංජන හොයන්නේ අවටන් අර ගන්න මේ ඥාන රූපයක්ද පිරිමි රූපයක්ද එන එකක්ද යන එකක්ද ඒකේ ව්‍යංජන අනු ව්‍යංජන බඩ ගන්නවා එතකොට මේ බැඳිච්ච හිතකින් සාරත් හිතකින් ව්‍යංජන අනිව්‍යංජ බලන පටන් ගන්නවා අනේකා රූප සම්භවා. ඒ කෙනාට ඒ බලන රූපයේ පිළිබඳව පුදුමාකාර විවිධ අරමුණු විවිධ වෙලා පේන්න පටන් ගන්නවා නැත්නම් තස්ස වඩන්ති වේදනා අනේක ආරූප සම්භව. අර දකින රූපයේ පිළිබඳ කතන්දර ගොතන්න පටන් ගන්නවා. ප්‍රපංච කරන්න පටන් අර ගන්නවා. ඒක දිගේ වැල්වට ආරං කතන්දරය යන්න පටන් අර ගන්නවා. ඒ විදිහට අර දැකපු රූපයේ වේදනා විඳීම් රාශිය වැඩි වෙන්න වැඩි වෙන්න අභිරමණයේ වැඩි වෙන්න වැඩි වෙන්න විවිධ රූප පේන්න පටන් ගන්නවා. ආරකා විහෙසාව ඒ කිනාට බැඳීම සහ ගැටීම කියන දෙකෙන්ම පෙලෙන්න පටන් අර ගන්නවා. පුදුමාකාර නූපන් කෙලස් රාශියක් උපදින්න පටන් ගන්නවා. අර කයේ පයේ තියෙනකොට හිතේ කෙලෙස් නැතුව තිබුණ එක රූපෙට ගිය ගමන් ඒක හරි අබිරමණි වෙනසුළුයි කිපෙනසුළුයි ආස වෙනසුළුයි අ비ජ්ජාව විහෙසාව එක්කෝ ඒ රූපේට බනිනව නැදගේ විතර මේ භාවනා කරන තැන නරක කෙනෙක් ඇවිල්ලා මට ඇහැ ගැහුණා නැත්නම් හොඳ කෙනෙක් ලකින්න හම්බුණා කියලා බැනුණා හිතත් එක ගැටෙනවා එතකොට පුදුමාකාර කෙලස් තුගයක් වැඩෙන්න පටන් ගන්නවා එහෙම නැත්නම් නූපන් කෙලස් රාශියක් වැඩෙන්න පටන් ගන්නවා. ඒවං ආචිනතෝ දුක්ඛං ආරානිබ්බාන උච්චති. මෙයා මේ විදිහට මේ සක්මන් කරන්න කියලා බුදුමාකාර කෙලස් තෝගයක් රැස් කරනවා. නිවෙනින් ඈත් වෙන්න පටන් මේ තමයි උපදේශයක් නැති භාවනා පිළිබඳ නොදැනුවත් වෙලා ඉන්න කමඨාන සුද්ධ වෙච්ච නැති එකනාගේ හැටි. නමුත් කවදා හරි මේක දැනගෙන මෙහෙම තමයි පටන් ගන්න කාගෙත් හැටි එහෙම තමයි. නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්සෝ අපතිස්සතෝ කියලා මම යන්නේ පයේ පොළවේ වදින එක බලණ්ඩයි ඒ නිසා මේ බාහිර රූප අභිරමණය කරන එක මට ගැලපෙන්නේ කියලා රූප අභිරමණය නතර කරලා රූපන් දිස්සෝ අපතිස්සතෝ මගේ හිත අරමුණෙන් පිටපැන්නා කියලා සතිය පිටුන. ඒ නැත්තම් ගෝච රජ්‍යත් භූමියෙන් හිත පිටපැන්නා. මේ භව යාට තේරෙට පටන් ගන්නවා. යා යුතු නික්ලේශී මාර්ගය තබා හිත පිට පැන්න බවට සතිය පිහිටනවා. එහෙම නැත්නම් ඒකට බුදුරජාණන්සේ සරති කියන වචනේ පාවිච්චි කරනවා. නික්ලේශී මාර්ගෙන් හිත බාහිරයට පිටපැන්නා. අන්නේ සර මේ මේ විහිදනකොටම ඒකේන අර වගේ සාදර හිතින් ඒක අබිරමණය කරන්නේ විරත්ත චිත්තෝ වේදේති අනේ මම මේ ලස්සන නික්ලේශී මාර්ගයක යනකොට මේ රූපයක් ඇවිල්ලා මගේ හිත කෙලෙසට අදින්නයි දැන් හදන්නේ. තංච නාජ්ජෝස තිටති එක අබිරමණය කරන්න. ඒ කියන්නේ ව්‍යංජනාලු ව්‍යංජන බලන්න යන්නේ අංග ප්‍රත්‍යංග බලන්න යන්නේ කතන්දර ගොතන්න යන්නේ අභිවදනය කරන්න යන්නේ දැනගන්නවා මම දැන් ඇදිලා යන්න හදන්නේ කියලා. ඒ වෙලාවේදී පස්සතෝ ചാපි රූපං සේවතෝ ചാපි වේදනය දන්නවා මම දැන් පයේ නෙවෙයි හිත පිට ගිහිල්ලයි කියලා දන්නවා. රූපයක් බලන බව දන්නවා. මම මේකේ අබිරමණය හෝ තරහක් ඇති වෙච්ච බව වේදනාවක් දැනෙනවා. ඒ කියන්නේ පිට ගිහිල්ලා පිට වෙලා හිත පිට යෑමෙන් වෙච්ච දේ දැනෙනවා. යා කවදාහක්වත් ඒකට ඒ හිත පිට ගිය කියලා දැනුණට කීයතිනෝ පචියති ආ දැනගන්නවා මෙන්න කෙලෙස් උපදින හැටි නොක නෝපන් කෙලෙස් සහිතව තිබුණු චිත්තසංතානේ මේ පයේ තිබුණ හිත වැට කඩාගෙන යන හරකෙක් වගේ ගිහිල්ලා ඇහැට ගිහිල්ලා දැන් ඇහි රූප උපදින හැටි එහෙම නැත්නම් නෝපන් අකුසල් උපදින හැටි එයා දකින්න නිසා එයාට තේරෙනවා අනේ බුදු කෙනෙක් නොඉපදින්න අනේ මම භාවනා කරනකොට සක්මන් කරන හිත පවත්තන්නේ පයේ බව නොදැන ගන්න මේ රමණීය කළ යුතු දෙයක් නෙවෙයි කියලා මම හික් නො හික්මින් නැතිව ඉන්ද මොන්න තරම් කෙලෙස් රාශියක් එන්න පුළුවන්ද කියලා යාට තේරෙන්න පටන් ගන්නවා. එතකොට එයා කෙලෙස් වඩන්නේ නැහැ සංවේගයක් ඇති වෙනවා. මට අවශ්‍ය නම් දැන් පයට යන්න පුළුවන්. ඒතකොට කෙලස් කැපෙනවා. නතර වෙනවා. නමුත් මේ හිත අසුචි ටිකක් කන්න අදින බල්ලෙක් වගේ, මැරිච්ච බලකුණක් කන්න හදන කබරෙක් වගේ අර රූපෙට යන හැටි දකිනකොට එතනම ධාමනේ කෙලෙස් මේරිලා මුකුත් වෙලා නැහැ. යට තේරෙන්න පටන් ගන්නවා නොදැමුණු හිත දිශෝ දිසඤ්ඤන්තං කයිලා වේරී වාපන වේරී. හොරෙක් හොරෙකුට කරන දඬුවම වගේ දඬුවමක් කරනවා. එහෙම නැත්නම් හතුරෙක් හතුරෙකුට කරන දඬුවමක් කරනවා. මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනම් තතෝ කරේ. අසංවර හිත ඒ පාපතරයට ඒ තරම් දඬුවම් කරනවා. ඒ නිසා මේ රූපේ දිගේ අබිරමණය කරමින් කතන්දර ගොතමින් දිගට යන්න යන්න කොච්චර කෙලෙස් වෙනවද කියලා දැන් Tamanට ඒ සංසිද්ධියේදීම දැනෙද්දිම සතිය පිටරන විශාල සංවේගයක් ඇති වෙනවා. එයා එතකොට අර අබිරමණය නෙවෙයි කරන්නේ. අනේ මගේ හිත කවමදාකවත් මගේ හිත සුදු හිත සුව පිණිස නෙවෙයිනේ වැඩ කරන්නේ. අභිවෘද්ධිය පිණිස නෙවෙයිනේ වැඩ කරන්නේ. කෙලෙස් වලටමයි දුවන්නේ කියලා ඒක පිළිබඳ කීයති ක්ෂය වෙනවා. කෙලෙස් කීයති නොපචියති ඒවං සෝ චරති සතෝ අරමුණේ නෙවෙයි ඉන්නේ රූපයක් දකින බවක් දාන්නවා රාගයක් ඇති වෙච්ච බවක් දාන්නවා හැබැයි පූර්ණ සතිය. මේකට තමයි සතිචරණය කියලා කියන්නේ. මේ අරමුණු කලබර නැති බාධා නැති තේකේ හිතතිය පවත්තන එක නට වැඩිය බොහොම දියුණු කස්සත්වයක් මේ කතා කරන්නේ අරමුණක් ඇවිල්ලා කියන්නේ කෙලෙස් අරමුණක් ඇවිල්ලා රාගයත් පහළ වෙලා ඒක රූපයක් බව දන හොඳට සතියෙන් ඉන්නවා ඒවං සෝචරති සතෝ ඒවං අපචිනතෝ දුක්ඛං එයා දැනගන්නවා මම භාවනා කරපු නිසා මට අවශ්‍ය නැ නික්ලේශිතෙන්ට දැන් යන්න පුළුවන් අර කෙලෙස් මාර්ගේ කපලා දාන්න පුළුවන් කොයි වෙලාවකදී හරි නිබ්බාන සන්තිකේ උච්චති මේකට තමයි නිවන කියලා කියන්නේ කෙලෙස් මාර්ගය තබා නික්ලේශී මාර්ගයට එනවා ඉතින් මේක කවදා හරි කොතනකදී හරි භාවනාවකදී සක්මණේදී කාට හරි වැටුණා නම් තේරෙයි බුදුහාමුදුරෝ ඊට වැඩිය කොච්චර උපදාලා කිව්වත් මේක තේරුනේ නැති කෙනාට කවදාකවත් ඒ අර නෝපන් කෙලස් කපා හැරීමේ ක්‍රමයේ මාතේ තියෙන දෙයක් බව තේරෙනවා. එයා හිතන්නේ මේ බලන රූපේ නරක නිසා තමයි මට කෙලස් ආවේ. එහෙම නැත්නම් මේක වෙන කෙනෙකුට මේක නැතර කරන්න තිබුණා නේ. එහෙම නැත්නම් ඒක ගැන පශ්චාත්තාප වෙනවා එකකින්වත් කෙලස් කැපෙන්නේ. කිසිම පශ්චාත්තාප වීමක් නැතුව මගේ හිත නන්නත්තරයි. මගේ හිත අගෝචර භූමියේ තියෙන කලබල වෙන්න එපා. ඔය ටික ඉස්සලා රාත්තල් ගන්න දැන් සෝ කාපු එකේ දැන් තේරෙනවනේ. වැට කඩාගෙන යන හැටි. දැන් තේරෙනවනේ අසුචි කන්න යන බල්ලෙක් වගේ හිත යන හැටි ඒක දැකලා සිද්ධ වෙන සිද්ධිය බලන්න පුළුවන්කමක් තියෙනවනම් පුදුමාකාර සතුටක් ඇති වෙනවා මේ අවුරුදු 2600ක් ගියාට සාසනේ පණ තියෙනවා. කහ කෑල්ල දෙකට කැඩුවා වගේ සාසනේ තියෙනවා. අපි මේ මේ ගෑනු හෙලිවැල්ලෙන් ඉන්න නිසා තමයි අපිට භාවනා කරන්න බැරි කියලා ගෑනුන්ට රෙදි අන්දන්න කතා කරන්නේ. සදාචාර කරන්න කතා කරනවා. හෙලිවැලි කැතිකම තියෙන විල්ලජ්ජ නැතිකම තියෙන තමන්ගේ හිතේ. ඒක තනියම කරන්නේ නැතුව ගෑනුන්ට රෙදි අන්දුවට හරියන්නේ නැහැ. මුස්ලිම් මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ. කතෝලික මිනිසුන්ට බැනලා වැඩක් නැහැ. අපේ හිතේ තියෙන එක තේරෙනවනම් ඒ තේරුමේ ඉන්නේ නිකන් පොත් කියවලා නෙමෙයි මේ වගේ ඉන්ද්‍රිය දමනේ. ඉන්ද්‍රම් පිළිබඳව අවබෝධය. මේ විදිහට කනට ශබ්දයක් ඇහෙනකොට නාසයට ගඳ, දිවට රස, කයට පහස, හිතට හිතවිලි එනකොට මාළුන්ගේ පුත්‍ර සංසේ දිගට කියනකොට සරුවචනාංශයට ඇති වෙච්ච සතුට නිසා සරුවචනාංශේ නැවත ඒ ગાථා ටික කියන එක ශ්‍රී මුක දේශනාවක් කරා. බුද්ධ වචනයක් කරන්න. ඉතින් ඒක නිසා භාවනා කරන කෙනා තමන්ගේ වැරදි දකින්න. පිට කෙනෙකුට පේන්නේ තාම මේ මනුස්සයා රූප බලනවා වගේ තමයි. පිට කෙනෙකුට පේන්නේ යා තාම කෙලස් උපදනවා කියලා වගේ තමයි. පිට කෙනෙකුට පේන්නේ තාමත් අසංවිධිතයි කියලා තමයි. නමුත් මේක නා දන්නවා දැන් මම දන්නවා. මෙන්න මෙච්චරක් වැරදි වෙනවා. මගේ හිතේ හැටි මෙහෙමයි කියලා දැනගෙන ඒක පිළිබඳව පශ්චාත්තාප වෙන්නේ අනිත් දවසේ ඉච්ඡත දුර යන්නේ ඉස්සෙල්ලා අච්චරම අභිරමණය කරන්න ඉස්සෙල්ලා නතර කරන්න පුළුවන් ගතියකට එනවා. අන්නේ ඒ බව තේරුම් ගන්න තරම් සතියක් තියෙනවා නම් ඒක නා ගැළවිලා. ඒක නා නිවනට කිට්ටුයි. ඒ නිසා මේ ඉන්ද්‍රිය සංවර ගතියට ආවට පස්සේ තමයි මිනිස්සයා අමනුස්සයා දෙක තේරෙන්නේ. ගසක කැප්පම ගස මුල පෑදුමින් දැනේ. හානාහිය පානාඬ හැරෙන් දැනේ. මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැමේ. අමුතු බද්දීම අතැල්ලුමෙන් දැනේ කියලා කියන යන ගමනේ කඩිසරකම තේනවා යන මාර්ගය කියන්න පුළුවන් මිනිහා යන්නේ කෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. භාවනාව පටන් ගන්න කවදා හරි අන්නේ වගේ හිත පිට ගිය වෙලාවක වෙන සංගතිය මෙන්න මේකයි කියලා කලබල හිතකින් තොරව සතියෙන් යුක්තව වාර්තා කරන්න පුළුවන් නම් එයාට කමඨාන් වාර්තාවත් හොඳයි. ඇත්තටම කියනවා ඊට පස්සේ කමඨාන් සුද්ධ කරන්න ඕනෙත් නැහැ. එයාට ඇත්තටම පුළුවන් ඊට පස්සේ තනියම වෙලා පැත්තකට ගිහලා භාවනා කරන්න. කවුරක්වත් අවශ්‍ය කරන්නේ මොකද දන්නවා. පිට යනවත් දන්නවා. යනකොට මේක මේ පහළහාර කඩාගෙන යන වාහනයක තිරින්ග තද කරන හැටි දන්නවා. යන වාහනයක. අන්න ඒක දෙන්න බලන්න දරුවන්ට. ඔච්චරයි අපිට දෙන්න තියෙන්නේ දරුවන්ට. එවන්ත මේ ලෝකෙ මට්ටම් කරන්න හරි සભ્ય දේවල් අසભ્ય කරන දේවල් නැති කරන එක නෙවෙයි දරුවෙකුට කියලා දෙන්න ඕනේ මේක යද්දි නැතර කරන්න පුළුවන් කියලා. නතර කරන්න කොහොමද නා කියන්න නා කිච්චයන්ටවත් බෑනවා. ඉතින් දරුවන්ට කොහොමද කියලා දෙන්නේ? මේ මූණ දිහා බලනකොට මට වෙනවා එන ගහච්ච තෝම් පිටණිය වගේ. ඔබ සතුටක් මේක කරන්න ඕනේ කියන ගතිය අනේ අනේ අම්මේ කවදා මේක කරන්න අපි මෛත්‍රී බුදුආමරණ නිකන් ඉඳලා හරි මේක කරගන්න ඕනේ කියනවා මිස තාම මේක ඔලුවට ගත්ත බව පේන්නේ නැහැ. හැබැයි මාළුකේ පුතාමතුරු නා කිය. ඒ ආමතුරු ඒක කරලා දියා. ඒ ආමතුරු නොබෝ කලකින් නිවන් දැකලා තියෙනවා. ඊට පස්සේ අපි යනවා මේ ඉන්දිය සංග්‍රහ කතාවට පස්සේ ආජීව පාරිශුද්ධ සීලයට. ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ බඩ රස්සාව. තමන් කරන රැකියාව තමන් මේ බඩ ගෝස්තරේ හොයාගන්න හැටි කෙලින්ම සීලයට සම්බන්ධයි. ඒක නිසා යම් කිසි කෙනෙක් දැන් තංගියානම් හිඟාකට જાතියෙන්නේ. කවුරු හරි තම්බලා දෙන බතක් ආපු නිසා ඒක ඉතින් බඩ ගෝස්තරේ ඔච්චර තමයි ඉතින් අපිට කාටවත් දොස් කියන්න විදියක් නැහැ. මොකද දිනදී කාලා ජීවත් වෙන්නේ. හම්බ කරගෙන කන මිනිස්සයා තමන්ගේ හම්බ කරන දේ හම්බ කරන ආකාරය තමන්ගේ ජීවන රටාව පිළිබඳ වග වෙන්නේ නැත්නම් බල්ලු මරලා හරි කමන්නේ බලල්ලු මරලා හරි කමන්නේ සල්ලි හොයන ජීවිතයේ ඒ ආජීවයේ වැරද්ද කොයි ආකාරයෙන් භාවනාවට බලපානවද කියලා බොහොම අමාරු විස්තර කරන්න ඒ කෙනා වග වෙන්නේ නැත්තම් ඒ නිසා ඉන්දියා සංවරයට ගියාට පස්සේ මේ ප්‍රාථමික සංවරයට ගියාට පස්සේ තමන් කල්පනා කරලා බලන්න ඕනේ මේ භාවනාවට ආජීවයේ කෙලිම බලපානවා. ආජීවය කියලා කියන්නේ ජීවන රටාව එහෙම නැත්නම් බඩගෝස්තරේ වෘත්තිය කියලා කියන්න පුළුවන්. මේ මම මේ මුදල් හම්බ කරන්නේ සූරා කෑමෙන්ද අනුන්ට දුක් කරදර දීලාද පරිසරය දූෂණය කරලාද එහෙම නැත්නම් මේ සතුන් මැරීමෙන් හොරකම් කිරීමෙන් ආදී නරක අනේසන වලින්ද කරන්නේ කියලා. ඉතින් මේක අනුව බලනකොට නම් කිසිම රැකියාවක අපිට 100%ක් ආජීවයේ තියෙනවා කියලා කියන්න බෑ. නමුත් ਸਰවචනාංශයේ ආජීවයේ අතින් හොඳ වඩා සුදුසු රැකියාවල් තඳහන් කළ තිනවා ගොවිතැන සහ හරකුම් බැලීම කියන එක. ගෝරක්ෂණය එහෙම නැත්නම් කෘෂිකර්ම. දැන් අද වෙනකොට ඒ දෙකත් කෙලෙසිලා ඉවරයි. අද එක හරකෙක්ගේ මස්රාත්තලක් හදන්න ඉස්සනටි මාසට නෙවෙයි කතා කරන්නේ මේ කිරට හරක් හදන එක එක මස් රාත්තලක් හදන්න උට කවන ඇන්ටිබයොටික්ස් ප්‍රමාණයයි කිමිකල්ස් ප්‍රමාණයයි ගත්තොත් ඒ මස් කන පොඩි ගෑනු දරුවෝ වැඩි වියපත් වෙනවා අකාලේ ඒ තරම්ම විස ඒ තරම්ම මේ කිමිකල්ස් එමෙ තරම් රසායනික ද්‍රව්‍ය ඒ වගේම කවදාකවත් හිතා ගන්න බැරි කුර සහ මෝර රෝගේ ඉන්නේ හරකුන්ට මිනිස්යන්ටත් කුර සහ මෝර රෝගේ එනවා මුංගෙත් කුරවට වෙන්න පටන් ගන්නවා මේවා කාලා. ඒ වගේම කුකුළු ඇති කරනවා. දැන් උකට ෆාම් කරන ෆාමින් කරනවා කියලා කියන්නේ දැන් අපි හිතමු දැන් මේ ඉන්න කවුරුත් නාකියෙක් මරනවා කියලා. නාකිච්චක් හරි. මරනකොට පස්සේ දැන් එයා මරන දවසේ හත් දවසේ දාන තුන් මාසේ දාන දෙනකොට මෙයාම කිකිලියක් වෙලා හිටියොත් එයාම කපලා තමයි දාන දෙන්නේ. මොකද තුන් මාසේ යනකොට කිකිලි කපන්න ලෑස්ති. අර මැරිච්ච එකාමත් දන්නේ නැහැ කුකුලෙක් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඌම කපලා ලুকুවට දානයක් දෙනවා. දැන් මේ දාණයට කබන්නේ කුකුලා. ඒකත් අර මැරිච්ච එකාමත් දන්නේ නැහැ කුකුලෙක් වෙලා ඇවිල්ලා තියෙන්නේ. අන්නේ ඒ තරමටම ගොවි කර්මාන්තෙත් අද සත්ව කර්මාන්තෙත් අද කෙලෙසලා තියෙනවා. නමුත් සරුවචනාංශ ඉන්න කාලේ සරුවචනාංශයක යහපත් ජීවන රටාවක් විදිහට පෙන්නලා තියෙන නිසා භාවනා ක්‍රමයට හරියට හරක් පලන මිනිස්යාගේ ජීවන රටාව සහ ගොවියගේ ජීවන රටාව ආදර්ශයට අරගෙන ගොඩාක් උපමා කතා කියලා තියෙනවා සරුවචනාංශේ යහපත් ජීවන රටාවකට. ඉතින් යහපත් ජීවන රටාවක් කරනකොට මේ සංඝයා වහන්සේ නම දානුන්ගෙන් යමක් දෙන කාලා ජීවිත වෙන සංඝයාත් මේ নানা ආකාර අනේසන වලින් ජීවන රටාව ගෙනියන්න යන්න එපා. අනුගෙන් කාලා ජීවත් වෙන එකේ ඒ බණට භාවනාවට ඉදලා ගත කරන්න කිව්වහම සංඝයාගේ තමයි මේ යහ ජීවන රටාවට ආදර්ශයක් පුදුජනන්තේ ඇති කරේ. උන්වහන්සේත් රජගෙදරින් බැහැලා කැලියට රිංගලා හිඟන්නෙක් විදිහට ජීවිතය ගත කරා. ඉතින් ඒක නිසා අද භාවනා කරන කෙනෙකුට තමන්ගේ ජීවන රටාව අයහපත් එකක්ද පරිසරයට හානි කරන එකක්ද එහෙම නැත්නම් සතුම් මරණ හොරකම් කරන වගේ දෙයක්ද කියන එක කල්පනා කරන්න පටන් අරගත්තොත් කිසිම කෙනෙකුට 100ක් නම් සුද්ධ වෙන්න බෑ. නමුත් මේ ටික ටික පිරිසිදු කරන්න ඕන. අපි මෙච්චරම මේ රැකියාවකට එහෙම නැත්නම් මෙච්චර බඩ රස්සාවකට මහන්සි වෙන්නේ ඇත්තටම අපිට කරන මූලික ඇඳුම්, කෑම බීම, ගෙවල් දොරවල් සහ බෙහෙත් සඳහාමද නැත්නම් මේ සුඛෝපභෝගී දේවල් සඳහාද අපි අද හම්බ කරන දේ වලින් වැඩිම හරියක් පාවිච්චි වෙන්නේ රූපලාවන්‍යයට සහ සුඛෝභෝගී දේවල් වලට. ඒවට කරන හැම කටයුත්තකදීම අති අතිකාල සේවාවල් කරන්න වෙනවා දුර බැහැර යන්න වෙනවා නමුත් සාමාන්‍ය බඩ රස්සාව තමන්ගේ ආහාරය ලබා ගන්න ඇඳුම ලබා ගන්න ගෙදර හදා ගන්න එහෙම නැත්නම් බෙහෙත් පදහනම් මෙච්චර නටන්න ඕන කම නැහැ ඒක නිසා කවදද මිනිස්සයා ඇති කියන්නේ ඉගෙන ගන්න ඇත් එහෙම දෙයක් ඇත්තේ එහෙම නැහැ කොච්චර ලැබුණත් මදි ඒක නිසා භාවනා කරන කෙනෙක් ඒ ආජීව පාරිශුද්ධිය ගැන එහෙම නැත්නම් Taman ගත කරන ජීවිතේ වෙනසක් ඇති වෙනවා නම් පොළොමහී කාන්තාව සැනසෙනවා. භාවනා කරන කෙනෙක් පාස පොළොමහී කාන්තාවත් සැනසෙනවා මේක සූරා කාගෙන ඉදිරියට ජනතාවට ඉදිරියට පොඩි උන්ට ජීවත් වෙන්න වසන්න බැරි තැනක් ඉදිරියපත් කරලා මැරනවා වෙනුවට ඛණ්ඩ ජීවත් වෙනව නෙමෙයි ජීවත් වෙන්න ඕනෑවට බත්තික ඛණ්ඩ මේ ඇඳුමක් අඳිනකොට මේ හෙළුව වහගන්න එහෙම නැත්නම් මේ ගයක් දොරක් හදවට පස්සේ ඒක මේ යැපෙන්න පුළුවන් වෙන මට්ටමට හදාන්න එහෙම නැත්නම් මේ බෙහෙතක් පාවිච්චි කරනකොට ඒක ලෙඩේ ප්‍රමාණය දැනගෙන පාවිච්චි කරන්න කියලා මේ අවශ්‍යතාවය අවිකට කියන්නේ ඒකට කියන්නේ ප්‍රයෝජනේ සලකලා මේවා පාවිච්චි කරන්න දන්නවනම් අපේ ජීවිතේ මේට වඩා කාලය ඉතුරු වෙනවා අපිට මේ ජීවන රටාව සකස් කිරීම හරහා බණ භාවනාවට සක්මනට කාලය ඉතුරු වෙනවා. අපිට මොනවත් අද කරගන්න බෑ. මොකද අපේ ජීවිතයේ අවුරුදු 6 7 පටන් ගත්තාට පස්සේ 27 28 වෙනකන් දිගටම අධ්‍යාපනයට යනවා. කිසිම කෙනෙකුට ගැලවෙන්න බෑ. මේ තමයි ජීවිතේ සුන්දරම වයස. ඊට පස්සේ එතනින්ලා 55 වෙනකන් කරත්තේ බැඳගත්තු මී හරක් වගේ. කඹරනවා කඹරනවා කඹරනවා කඹරනවා ඒකේ ලියලා ඒකෙන් මෙන ආතතිය මැරිලා යනවා. ලංකාවේ මේට අවුරුදු 7-8කට ඉස්සෙල්ලා වැඩිම සීදීනසා ගැනීම සිද්ධ වුණේ ලංකාවේ. ඒ සීදීනසා ගැනීම සිද්ධ වුණේ අවුරුදු 25 55 අතර වැඩ කරන ජනතාවගේ. එකක් හේතුණා යුද්ධේ යුද්ධෙත් බෝම්බ බැඳගෙන පයින් කට්ටිය නිසා සමීක්ෂණය කරලා බලනකොට පෙන්ලා තියෙන්නේ ඒ හම්බ කරන ගෑණි හෝ මිනිහා එහෙම නැත්නම් මේ අපේ ශ්‍රම හමුදාවේ එක පවුලකට තමන්ගේ අම්මා තාත්තා දෙන්න රකින්න ඕනේ, ගෑණිගේ අම්මා තාත්තා දෙන්න රකින්න ඕනේ, දරුවෝ බලන්න ඕනේ. අද එක නාකියෙක් හරි නාකිච්චෙක් හරි ලෙඩ වෙච්චා මොන කරදරයක්ද? ඉස්සෙන්න මැරිච්චාව ඉවරයි. දැන් නැහෙනේ. එක නාකියෙක් ලෙඩ වුණොත්, එක නාකිච්චෙක් ලෙඩ වුණොත් මුළු පවුලම කඹරන්න වෙනවා. මෙතන කිසි කෙනෙක් ලෙඩ බාර ගන්න කැමති නැහැ. එයා කියන්නේ මගේ දරුවා මට සැලකුවේ නැහැ. මම ලොකු විශ්පිතාලෙට ගිහලා ලැබෙන්නේ නැහැ. ලොකුම දොස්තරට දෙපෙන්නුවේ නැහැ. ඉතින් අර මනසව කීයක් හරි හම්බ කරලා හතර වර්ගයේ දීමාපියෝ සලකන. ඒ දරුවෝ මොන දේ අරන් දුන්නත් ඒක දරුවෙක්වත් දීමාපියෝ පිළිවන් සතුටක් නැහැ. මේට වැඩිය හොඳ බඩු තියෙනවා. මාව ගෙනියන්නකො මාකට් එකට මම තෝරන්නම්. එක දරුවෙක් ඉස්කෝලේ යන්න මගේ පොඩි අයියා කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඉස්සර අපි දවසකට එක සැරයක් ඉස්කෝලේ ගියේ දැන් ළමයාත් එක්ක දෙසරයක් ඉස්කෝලේ යන්න ඕනේ. ගෙනියන්න එක සැරයයි ගේන්න එක සැරයයි. ඉතින් මෙව කරනකොට අර මනුස්සයා කොච්චර කඹරවුවත් ඉවරයක් නැහැනේ. gedara ඉන්නේ එකෙක්වත් මේ මනුස්සයා විඳින විඳමන උදේ පාන්දර සඳ යමුඩේ ගහ ගන්නවා තද්ද වෙන්න කිටි කිටියේ සිකුරාද හැන්දෑවේ තමයි යමුඩේ ලියන්නේ. හම්බ ගන්නවා. ගෙදර ඉන්න ඔක්කොමලා හිතලා තියෙන්නේ අනේ මේ මනුස්සයා කොච්චර කෙරුවත් මගේ ගෑණිකද අම්මට සලකනවා මට සලකන්නේ නැහැ කියලා මිනිහාගේ අම්මා හිතනවා. එහෙම නැත්නම් තාත්තට සලකනවා මට සලකන්නේ නැහැ කියලා හිතනවා. දරුවෝ හිතනවා අපේ තාත්තට මේට වැඩිය අපිට සලකන්න පුළුවන්. අහල පහල ඉන්න මිනිස්සු හිතන්නේ මම මේ යක්ෂයාගේ රීරි මානසික උරාගෙන කන්නේ. ඒ අමනයටවත් තේරෙන්නේ නැහැනේ පැය භාගයක් භාවනා කරන්න ඕනේ කියලා. ඒ අමනීටවත් තේරෙන්නේ නැහැනේ. මේ ලෝකේ වටේ ඉන්න හරියක් ඉන්නේ සීරිමාන්තේ උරා බොන කට්ටිය. ඒ තියෙද්දි කිව්වොත් එහෙම අනේ උඹට ඔය ඔක කරන්න බැරි වෙනවා ඒ තනද වහකන්න වෙනවා පොඩ්ඩක් භාවනා කරනවා අනේ ස්වාමීන් වහන්සේ කොහොම කරන්නේ? කොහෙද වෙලා තියෙන්නේ? ඉතින් පහුගිය දවසකට මට ආනන්දයක් වුණා දැන් අර මිනිවරුන් වැඩිම ලංකාවේ නෙවිලු දැන් සීරිනස ගන්න අපි ඒකේ 17 වෙනි තැනට අවිල්ලා ඉන්නවා දැන්. ඒ මොකක්වත් නිසා නෙවෙයි මේ වැඩ කරන මනුස්සයා පිළිබඳව හම්බ කරන කෙනා ගැන කිසිම කිසි කෙනෙක් සලකන්නේ හිත ආණ්ඩුව විතරේ ටැක්ස් ගන්න හදනවා. ඉදිරියෙන් මිනිස්සුන්ට කුට්ටිය කඩා ගන්න හදනවා. මේ යමනයත් මේ මිනිස්සුන්ට ඒ ප්‍රයෝජනේ සලකලා දේවල් දෙනවා වෙනුවට ඔක්කොමලා හිත සන්තෝෂ කරන්න හදනවා. කරන්න බෑ මේ මා තණ්හා ලෝකයක් තියෙන. ඒ නිසා ආරපිරි මැස්ම කියන එක ඇත්තෙම නැහැ. අද මේ රටවල වල ඔහොම ජීවුණු රටවල වල සුමානකට පඩිගෙවන්නේ සුමානේ සිකුරාදා වෙනකොට පුළුවන් තරම් බීර බියර් දා ගන්නවා වාහනේට එල සෙනසුරාදා දෙකේම ට්‍රිප් එකක් ගිහිල්ලා හොඳට බීලා හොඳට කාලා සඳ ඉඳලා දුවන්නේ ණයට. කද්දාකවත් ඉතුරුක් නැහැ. ලංකාවේ ටිකක් ඒ ගතිය පේන තියෙනවා. ඒ වුණත් අපිට පේනවා අපේ අත්තම්මල මුත්තම්මල හිටපු ජීවිතේ දිහා බලනකොට මොන තරම් සාන්තිකර ජීවිතයකට ගත කරේ. ලැබෙන දේ මුත්widetildeට අත්තමට හදා බෙදාගත්තා. කවුරුත් එකසේ බෙදාගත්තා. දැන් වගේ ඔය මේ තියෙන කාටම තියෙනවා නැති කාට නැති කතාවක් නැහැ. කවුරු ආවත් කමතට කණ්ඩ දෙනවා. කවුරු ආවත් මලගෙදෙට කණ්ඩ දෙනවා. කවුරු ආවත් කෙත්‍යයේ වතුර එක දීලා වතුර බත් එක දීලා තමයි පටන් ගන්න. ඒ ඒ ආර්ථික ක්‍රමය අපිට අද නැත්තේ මොකද? අපිට මේ කොහොම හරි කුට්ටි කඩා ගන්න අපි හදන්නේ. අපි විභාගේ පාස් කරලා යුනිවර්සිටි ගිහිල්ලා දොස්තර වෙලා එහෙම නැත්නම් ඉංජිනේර කෙනෙක් වෙලා ඇකවුන්ටන්ට් කෙනෙක් වෙලා ඊට පස්සේ සූරා ගන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙනුවට අර යහ ජීවන රටාව කියන එක මේ මිනිස්සු එහෙම කෙරුවට කමන්නේ අපිට යෝගාවචරය දැනගන්න ඕනේ මේ මහා පොළොවට බරක් වෙන්න ඉන්න එපා. අපි සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරමු. මම මගේ ජීවිතය අවුරුදු 26 වෙනකොට සම්බ මට හම්බ වුණා පොඩි පිරිසක් එක හම්බෙන් සිද්ධ වුණේ විශ්වවිද්‍යාලේ ඉන්න හොඳ උගත්තු ටිකක් ඉතාමත්ම සරලයි. මොනම තාලෙන්වත් හොයන්න බෑ. වැඩිම භාවනා කර. කියන්නෙත් නැහැ. ඉතින් මං ගිහිල්ලා බැලුවට පස්සේ මේ මිනිස්සු මට කිට්ටු කරන්න බැරි මනසේ ඊ මට හැබැයි ඉතාමත්ම ඡාම් ජීවිතයක් ගත කරන්නේ පුළුවන් තරම් වැඩ පුළුවන් තරම් කට්ටිය කියලා භාවනා කරනවා කියන්නෙත් නැහැ භාවනා කරනවා ඉතින් මම එක්කෙනෙක් ළඟට ගිහිල්ලා බැලුවට පස්සේ මේ මිනිස්යාට අවුරුදු 5කට සැරයක් අවුරුද්දක් සැබටිකල් ලීව් හම්බ වෙනවා විශ්වවිද්‍යාලේ ඒ මිනිස්සයා ඒ කාලේ වත්තක්කට ගිහිල්ලා වත්තේ බංගලාව අරගෙන අවුරුද්දම භාවනා කරනවා වෙන කට්ටිය පිටරට යනවා කාර් එකක් ගේන්න. පිට කට්ටිය දඟලනවා ප්‍රොෆෙසර් වෙන්න. මෙයා කියනවා මට ප්‍රොෆෙසර් වෙන්න එපා. මට සීනියර් ලෙක්චර් එකම හොඳයි. මගේ தත්ත්වය මට ඇති මොකද මට මේ වැඩේ කරගෙන යන්න විවේක තියෙනවා. ඉතින් ඔක්කොම අහනවා ඇයි මේ ෆයිට් එකක් දීලා ප්‍රොෆෙසර් වෙන්නේ කියලා. ඉතින් ඊට වෙදි මට ලීසි මේක කියලා. ඉතින් මගේ ජීවිතේ හැඩ ගැහෙන්න මට ගොඩාක් උදව් වුණා. මේ සරල මේ බොහොම අරබිර හොඳ බැසුන් දායක මේ ජීවිතයක මොන තරම් සාන්තියක් තියෙනවද කියලා මේ හොඳටම දියුණු ලෝකේ. ඒ නිසා හොයනව නම් ඕන කෙනෙකුට ඒ සරල ජීවිතේට නිදර්ශන අපි යන්නේ මේ පිස්සු විහාරට පිටිපස්සේ ඒ වේ එක එකනාට එක එකනාට සෝබන ලෝකයක්ම අවලා දීලා සබම් බුබුලුම අවලා දීලා එව්වට යන්න හදන ලෝකෙකට ගියාට පස්සේ ඉතින් වෙන්නේ අකාලේ මැරෙන්න වෙනවා. එහෙම නැත්නම් මරන්න වෙනවා. එනිසා මේ වෙනුවට මේ සරල ජීවිතේ මේක හිතෙනකොට මේ සරල ජීවන රටාව හිතෙනකොට හිතනවා මේ තේරවාදී අවුරුදු 2600ක් ගේනකොට අපි තෙරුණාන්සලා කොච්චර සරල කොච්චර උතුම් ජීවිත ගත කරලා තියෙනවද කිසි කෙනෙකුට කියාපෑමක් නැහැ ලෝකේ තියෙන හොඳම මොළ ටික කවදාකවත් ඡන්දෙ ඉල්ලන්න කියන්නේ කවදාකවත් ආර්ථික න්‍යායවල හැදුවේ නැහැ කවදාකවත් සමාජ තලයේ ඉහළට යන්න කියන බොහෝම පහත් මට්ටමක ඉඳගෙන කරන්න ඕන ටික කරා ඉතින් එහෙම પરම්පරාවකින් ආපු මේ ධර්මය අපි වැඩ කරනකොට අපි පුළුවන් තරම් නිහතමානී වෙන්න ඕනේ. පුළුවන් තරම් අහිංසක වෙන්න ඕනේ. ඒ එතකොට තමයි මේ තේරවාදයට ගෞරවයක් වෙන්නේ. එහෙම නැතුව මේ ටට්ටුන් නටන තාලට විභූෂණ පාණ්ඩයි නටන්නයි වටන් අරගත්තොත් අද මේ බටහිරේ හොඳටම ආදර්ශ තියෙනවා. සම්පූර්ණ වැරදි. 100%ක්ම මිත්‍යා දෘෂ්ටිකයි. 100%ක්ම මිත්‍යා සංකල්පකයි. අපිත් බටහිර ගති වෙන්න හදනවා. අපි බටහිරෙන් ආර්ථික ක්‍රම ගන්න හදනවා. උන් සූරා කෑමේ ඉන්න විශාලම මකරයෝ ටික ලංකාවේ ලෝකේ ඉන්නේ. ඒ උන්දලා දෙන අපිට දෙන එක කවදාකවත් අපිට දෙයිද අනේ මේ තුන්වෙනි ලෝකේ රටේ මේ කටට උදව් කරන්න ඕනේ කියලා කද්දාවත් නැහැ. එයන ගන්න මේ සතිය වගේ දෙයක් අපි තපතක් වගේ දෙයක් අපිට උරුමේ ජාතික උරුමෙට හම්බ වෙච්ච එකනේ. අපි ඒක සඳහා සැලසුම් කරලා ඊටු ටික බඩවස්තරයට වෙන් කරගන්නවා නම් පැහැදිලිවම මේට වැඩිය සංවිධානාත්මක ජීවිතයක් ගත කරන්න පුළුවන්. කිසිම විශේෂඥයෙක්ගෙන් තොරතුරු අහන්න යන්න එපා. කිසිම ලියලා තියෙන පොතක නෑ මේවා. ලියලා තියෙන තමයි නිහතමානී වෙන්න, අහිංසක වෙන්න, ජීවන රටාව පුළුවන් තරම් සරල කරගන්න. ඒකට පුදුමාකාර විවේකයක් හම්බ වෙනවා. ඒකට ආසන්නින් යන එක තමයි මේ ආජීවියත් එක්ක ආසන්නෙන් යන එක තමයි හතරවෙනි කාරණාව ප්‍රත්‍යසන්නිසිත සීලය තමයි පාවිච්චි කරන ආහාර ටික ඇඳුම ඉන්න গিදර සහ බෙහෙත් පිළිකර පිළිබඳව තමයි කොච්චර වග වෙනවද කියලා. මම ගොඩ ගහගෙන රට්ටුන්ට පේන්න නටනවද? එහෙම නැත්නම් ආහාරය පාවිච්චි කරනකොට පාවිච්චි කරන්නේ මොකටද කියලා දැනගෙන පාවිච්චි කරනවා. ඇඳුමක් අඳිනකොට දැනගන්න ඒකෙන් විලි වහ ගන්නයි මේ මැසි මඳුරු උවදුර නැති කරන්නයි කරනවා මිස අද ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තියෙන්නේ ඇඳුම් කර්මාන්තය. ඉස්සර තිබුණේ අපිට තේ රබර් පොල්. ඇඳුම් කර්මාන්තයට මොකද හේතුව? ඒ තරම් ඉක්මනට මිනිස්සු ඇඳුම් මෝස්තර මාරු කරනවා. ඒ නිසා අපේ කෙල්ලෝ ටික සේරම දැන් සන්නාලියම් බවටපත් වෙලා පිටරට යන්න පටන් අරගත්තා. ඇඳුම් කර්මාන්තයටමයි. සෝබනේ ඉතින් ඒ වෙනුවට අපි මේ උපාසකම්මල උපාසක මහතුරු අඳින මේ සුදු රෙද්දයි බාපණයයි දාගත්තට පස්සේ කොච්චර ලස්සන දපා මේ කෙල්ල මෝස්තර කරනවට වැඩිය. ඔය කෙල්ලන්ගේ තියෙන මොනම රූපලාවන්‍ය දැම්මුණත් වැසතර තෙමුණොත් මොකද වෙන්නේ යක්ෂණියෝ වගේනේ. මේ නාල සුදු රෙද්දක් ඇඳ පියව කොච්චර ලස්සනද? කිල්ල මම හිතන්නේ දන්නේ නැහැ ඒක. දන්නවනේ මෙච්චර වේදම් කරන එක නැහැ. තමන් පත්‍ය සම්නිශ්‍රිතයේදී මොනවද මේ පෙන්වන්න හදන්නේ? ඒකට හේතුව ජනමාධ්‍ය උදේ ඉඳලා හැන්ද වෙනකන් මෙන්න මෙව්වා කාපාන් මෙව්වා ඇඳපාන් මෙන්න මෙහෙම ගයක් හදපාන් මෙන්න මෙහෙමයි වැඩේ කියලා අර මවහපෑම නිසා එයාට කියලා වර්තමාන මොහොතේ ඉඳගෙන ඉන්නකොට දැනෙන මේ සැප ක්ෂණ සම්පත්තියේ තියෙන සැප සංසන්දනය කරන්න කිසිම දෙයක් නැති නිසා පුදුමාකාර මේ ප්‍රත්‍යය අඳුර පෑමේ ක්‍රියාවලියක් එහෙම නැත්නම් කියනවා නම් Tamange මේ සමාජ තත්ත්වෙ පෙන්වීමේ ක්‍රියාවලියක් කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට හරිය කැමැති බහුජාතික සමාගම්. ඒකට හරිය කැමැති දේශපාලනඥයෝ. ඒකට හරිය කැමැති සමාජ විද්‍යාඥයෝ. ඉතින් ඒ කට්ටිය පුළුවන් තරම් මේකට අහස් කූරපත්තු කරලා උඩාරිනවා වගේ උඩාරිනවා. එනමුත් භාවනා කරන එක නා දැනගන්න ඕනේ. එහෙම නැත්නම් මේ තමන් විසුද්ධියක් බලාපොරොත්තු වෙන එක නා. මේවා එක්කෙනෙකුටවත් නැතුව ජීවත් වෙන්න බෑ. සබ්බේ සත්තාහාරට්ටි ටික. සීලෝන් සත්‍ය ආහාරය තමයි රැඳිලා තියෙන්නේ. මේ ඛණ්ඩ ජීවත් වෙන්න එපා. ජීවත් වෙන්න කාපියව. තුන් වේල වෙනුවට දෙවේල කණේක බටහිර රටට කොහොමඩක්වත් විශ්සර කරන්න බෑ. මොකද ඒගොල්ලෝ වැඩියෙන්ම ජොලි දාන්නේ පාටි දාන්නේ රැයට. ඉතින් ඒක නොකා හිටියොත් ජීවිතේම වැඩක් නැහැ. ඉතින් ඒ නිසා විකාල භෝජන ශික්ෂාපදේ අයින් කරලා බැරිද කියලා අහනවා හතක් රකින්න. මේ නිසන්නවනෙත් ඕක ආවා. පටන් ගන්නකොට මෙච්චර ගාණක් කියනවා සාන්ත රැයට නම් කැම ටිකක් ඕනෙමයි කිය. මේ නාට සිල් බෑ හත් සිල් බැරිද කියලා. පිරිමි කට්ටිය අහනවා මේ පන්සිල් බෑ හතරක් බැරිද පොඩ්ඩක් බිව්වට ප්‍රශ්න නැහැ නේ පොඩ්ඩක්. ඒ තරමටම මේ ප්‍රත්‍ය සම්බන්ධයෙන් අපේ තියෙන වාල් ගතිය මේ මෑතනේ ඔය පටන් අරගත්ත සිංහල ඉතිහාසයේ තිබුණ දේවල් නෙවෙයිනේ. අන්න ඒ වගේ දෙයකදී භාවනා කරන කෙනා ඒ ප්‍රත්‍යසන්නිසත සීලේ නැත්තම් තමන් පාවිච්චි කරන පාවිච්චි කරන බඩු ප්‍රදේශ නැත්නම් කොන්සියුමරයිසේෂන් කියලා කියනවා මේකට. එහෙම නැත්නම් කියනවා පාරිභෝගිකත්වය කියලා. ඒ මිදිලා දැන් මෙහි අපි ඉන්න කාලේ බලන්න හරි දුප්පත් කෙනෙක් ඇවිල්ලා පුළුවන් ක්‍රමයට බත්තික උයලා පිඟානට බෙදනකොට ඕක අපිට භෝජන සංග්‍රහ කරලා තැහැක. අපි දන්නවනේ අපිටත් වැඩි දුප්පත් අම්මා කෙනෙක් තමයි මේ හැඹිලි තියෙන රුපියල් දෙක දාගෙන තමයි මේක උයන්නේ කියලා. අපිට ඔගේ පාටි දාන්න බෑනේ. අන්තිකේ මේ මිනිසුන්ගේ තියෙන සරල ගතිය, මිනිසුන්ගේ තියෙන අහිංසකකම දකිනකොට අපි මේ විභූෂණ පාන්න පුළුවන්. ආන්න මේ විදිහට අපි මේ ආදර්ශය තියන්න පටන් අරගත්තොත් සමාජ ආර්ථික එකමෙන්ටත් බලපෑමක් ඇති කරනවා. ඒක විතරක් නෙවෙයි තමන්ට අර හරි අහිංසකකමක් එන්න ගන්නවා හිතට. නිහතමානී ගතිය. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේකට එක වචනෙම තමයි වටේ කරකවන්නේ ලද දෙයින් සතුටු වීම. ලද දෙයින් සතුටු වීම සන්තුට්ඨෝ හෝති iterator චීවරේ. iterator චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී. ලදයම් සිවුරක් වෙනවා නම් ඒකෙන් සතුටු වෙන්න. ලදයම් සිවුරකින් සතුටු වීමේ ಗುಣ කතා කරන්නේ. මේකට කියනවා ආර්ය වංශය කියලා. අලද්දාස චීවරන්න පරිතස්ස. තමයි මේ මේ જાති සිවුරක් හම්බුන්නේ නැහැ කියලා. තැවෙන්නේ නැහැ. ලද්දාස චීවරං අගතිතෝ අමෝචිතෝ අනජ්ජාපන්නී ආදීන නිස්සරණ පඤ්ඤෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිපුංචි. ලැබුණත් සිවුරක් ඒකට බැඳෙන්න එපා. ඒක මට මේ යුතුයි කියලා හිතන්න එපා. ඒ කෙලස් කපන්නයි මේ සිවුර තියෙන්නේ. එහෙම නැතුව මේ විභූෂණ පාණ්ඩ නෙවෙයි. කියලා මේ ලැබිච්ච සිවුර ගැන පවා කෙනෙකුට කෙලෙස් උපදවන්න Tamanට කෙලෙස් උපදෙවිස කරන්න පාවිච්චි කරන්න එපා. නච චීවර හේතු අනේසණං අපපති රූපං ආපජ්ජති මේ Tamanට නොලැබිච්ච චීවරක් ලබා ගැනීමට මේ අනම්මනම් වල්පල් කතාවල් අනේසන කරන්න යන්න එපා. ඒ ලැබෙන දේ තමයි කර්මානුරූප ලැබෙන්නේ. අනේසණං ආපජ්ජති සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ මෙහි දක්ෂයා මේ සිවුර තියෙන්නේ මේ බණ භවනා කරන යනකොට මෙන්න මේ කෘත්‍ය සම්පාදනය කිරීමටයි. එහෙම නැතුව මේ තව කෙනෙකුට කෙලෙස් උපදවන්න නෙවෙයි. ඒ සඳහා ඒ දක්ෂ භාවයක් ඇති කරන්න අනලස්සින්න නිතරම ලද දෙයින් සතුටු වීම ලද චූර මම ඉట్లా තියෙනවා නම් මහලා හදාගෙන ඒකට කටයුතු කරන්න ලෑස්ති වෙන්න ඕන. සම්පජානෝ මුදු සීබුද්ධියක් තියෙනවනේ පතිස්සතු මනා සතියෙන් සිය සිවුර පාවිච්චි කරන්න. මේක සම්පූර්ණයෙන්ම ගියට එහෙම ගන්න පුළුවන්. ලදයම් ඇඳුනක ඇඳුමකින් සතුටු වෙනවා. ඒකත් ලදයම් ඇඳුමකින් සතුටු වීමේ ಗುಣ කතා කරන්නේ. මේක තේරවාදයේ විසින් දෙන ආර්ථික විද්‍යාව. ලෝකෙට දෙන ආර්ථික විද්‍යාව ලද දෙයින් සතුටු වීම. අද ඒක ලැජ්ජාවට කාරණාවක් වෙලා තියෙනවා. අපිට ඕන වෙලා තියෙන්නේ අලුත් මෝස්තරේ කෘත්‍ය සම්පාදනය නෙවෙයි අලුත් මෝස්තරේ ඒක නිසා අපිට මේ හසිව්පතය සඳහාම දවසේ පැය 24ක් මැදි ඊටත් වැඩි වෙලා යනවා. ඉතින් අපිට මේ පොඩ්ඩක් පැත්ත කරලා බණ භාවනාවක් කරන්න වෙලාවක්. එහෙම නැත්නම් මේ සක්මනක් කරන්න වෙලාවක් නැහැ. මොකද හේතුව සිව්පසයට ගත වෙලා. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් යම් දවසක මේ සිව්පසයේ නැත්නම් සිවුර ඇඳුම පින්න පාතේ ආහාරේ සීනාසනයේ ගෙවල් දොරවල් බේසත්‍ය පරික්කාර බෙහෙත් මේ හතර පිළිබඳව සූර වුණොත් දක්ෂ වුණොත් ඒ කිනාට කවදාකවත් මේ අර්ථිය කියන කෙලෙසේ බලපාන්නේ අර්ථිය කියලා කියන්නේ අදි කුසලයට කම්මැලිකම අපිට හොඳ දෙයක් සහ වඩා හොඳ දෙයක් ඉදිරිපත් වෙච්ච වෙලාවක හොඳ දේ තබා වඩා හොඳ දේ තෝරන්න පුදුමාකාර ඥානයක් අවශ්‍යයි. අද බෞද්ධයා වඩා හොඳ දේ වෙනුවට හොඳ තෝරන අමන පිරිසක් බාටපත් වෙලා තියෙනවා. ඒගොල්ලන්ට මේ අදි කුසල් තිබියදී ලාම කුසල් කරනවා. අන්න ඒකට හේතුව සිව්පසේට ගිජුකම කියලා පුදුම සම්බන්ධකමක් බුදුරජාණන්සේ තඳහන් කරනවා. යම් කිසි කෙනෙක් සිවුරට පිටිපాతෙට සීනාසනයට ගිලම්පස ටිකට දක්ෂ වෙනවා නම් ඒ මිනිස්සයා කවදාකවත් අර්ධිය කියන මාර බලවේගයට යට වෙන්නේ නැහැ. අර්ධි බරපතල එකක්. මොකද හේතුව කාමාතේ පටමාසේනා ဒ ුතිය ආර්ති උච්චති කියලා දසමාර සේනා පෙන්වනකොට පළවෙනිම බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කාමී. ඒ කියන්නේ ඉදරම් පිනවිර තියෙන ආස දෙක අර්ධිය තමන්ට කලයාගේ උපරිම කුසලයේ තබා ඊට වැඩිය ලාමක කුසලයකට එකඟ වෙයි. ඉතින් ඒ අතින් බැලුවොත් අද බෞද්ධ ලෝකෙම ගම් වතුරකට යට වෙලා වගේ. දානයයි සීලයයි දෙක දැම්මොත් ඉදිරියට අපි දන්නවා දානෙට වැඩිය සීලය උංගා කිලවරක් කරගන්න බැරි අධි කුසල් කියලා. නමුත් දාන දෙන්න පෙළමෙන පිටසත් සිල් ලකින්න පෙළමෙන පිටසත් බැලුවොත් දාන දෙන්න ඕනේ තරම් සෙනඟක් එයි. කිව්වොත් එimhe අපි එක තුමානයක් එක දිගට ඉඳගෙන සිල් ලකිමු කියලා කීයක් යාති කියනවාද ඒක කරන්න බැරි වෙයි. මේ දාණය දෙන්න සල්ලිත් ඕනේ ප්‍රතිග්‍රාහකයෙකුත් ඕනේ සේරම ඕනේ සිල් ලකින්න මොනම දෙයක්වත් අවශ්‍ය කරන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම 100ක් නොමිලේ. නමුත් ඒතියෙදි බලන්න කීයෙන් කී දෙනාද අපේ ජීවිතේ මෙන්න මේ ශික්ෂාපදේ අපි දිකට රකින්න ඕනේ කියලා ගණ්ඩ කැමැති. හුඟ දිනකට පේන්නේ ඒක නිකන් අනවශ්‍ය හිර කඳවුරක් වගේ. අධිකුසලයේදී ලාමක කුසල් කරනවා. ඉතින් ඒ කටයුත්තට කාටවත් දොස් කියන්න එපා. බුද්ධෝත්පාද කාලයක විතරයි manussත්ත්ව ප්‍රතිලාභය ලැබුණොත් විතරයි ක්ෂණ සම්පත්තිය උපයන්න පුළුවන් වෙන්නේ. ක්ෂණ සම්පත්තිය උපයන්නේ නැතුව අපි බුද්ධෝත්පාද කාලේ manussත් පහේ මැරිලා ගියොත් මේ මේ වර්තමානයේ සතිය පිහිටවන්නේ නැතුව සතිපට්ඨානේ වඩන්නේ නැතුව ඉතින් බුදුරජාණන් වහන්සේ හොරයෙන් කියන එක තිරිසං කියලා ජීවිතේ. මුර්ගෙක් වාගේ කියලා කියනවා. බුද්ධෝත්පාද කාලේ තමයි. manussත්ත්ව ප්‍රතිලාභයට ලැබිලා තියෙනවා. නමුත් බණ භාවනාවකින් තොර ජීවිතය තිරිසන් වාගේ. ඒ නිසා අපි වාගේ පිළිසකට සතුටු වෙන්න පුළුවන්. අපි බුද්ධෝත්පාද කාලේ දන්නෝ අපිට ලැබිච්ච manussත්ත්ව භාවය අපි යම් ප්‍රමාණයක් ඒකට ගත කරනවා. ওই කිව්වට ක්ෂණ සම්පත්තිය ලේසි නෑ. කෝපයන්න ඕනේ. ඒ උපයනකොට මේ සිව්පසේ පිළිබඳ ඔච්චර තෝරන්න බේරන්න යන්න එපා. ලද දෙයින් සතුටු වීම කරනවා නම් අද අද කාලේ දරුවන් වදන දරුවන් හදන પરම්පරාවට විශාල පණිවිඩයක් තියෙනවා. ඒ ඒ වදන හදන પરම්පරාවේ ඉන්න කට්ටිය ඉතාමත්ම දුර්වලයි. මොකද ඒගොල්ලෝ තාම මේ මොන කෑමක් කෑවත් ඉවරයක් නැහැ මදි. මොන ඇඳුමක් අඳවත් තව අලිට වැඩිය හොඳ ඇඳුම් ඕනේ. ගෙවල් වල උනත් සීමාවක් නැහැ. අපිටරට එහෙම ගියාම ඒක පවුලක් අඩු ගානේ ෆිනෑන්ස් එක ගෙවන්න තව අවුරුදු 24ක්වත් රස්සාව කරන්න ඕනේ. ඉතින් පැවිදි වෙන්න පුළුවන් සංස අවුරුදු 24කට පස්සේ මොකද මේ ගෙට ගත්ත ලෝන් එක තියෙන්නේ. මේ වාහනයට ගත්ත ලෝන් එක තියෙන්නේ. ඔක්කොම ජීවත් වෙන්නේ ණයට. බැලූ බැලමට නම් මහරජා කෙනෙක් වගේ ඉන්නවා බොහොම කොළඹ නගරේ රැට සිරිපුරමෙනි ප්‍රීති සාගරයේ ඔක්කොම පුරංගනාවන් සල් පුරවැසියන් බොහොම සතුටින් ජීවත් වෙන හැබැයි කන්නේ ණයට. අද අපේ ලංකාවේ විතරක් හෙට උපදින දරුවා පවා අවුරුදු 50 දැන්ට ලක්ෂයකට කිට්ටෙන්න නැහැ. ඒ දවස්වල ඉලක්කම් කියව 55000ක් නැහැ කියලා. දැන් ඊට වැඩිය නැහැ. අපි මේ මේ කරන හැම කටයුත්තකදීම කරන්නේ ණයට. බුදුජානනාංශයකට කියනවා ණය නැතුව ජීවත් වෙන එකට අනනසෝකය කිය. දැන් අපිටත් අනනසෝකයක් තියෙනවා මේ කක්කානනසෝකේ. ණය නැති ජීවිතේ නෙවෙයි. කක්ක අනානා අනානා අනාගාමි වෙනව වෙනුවට අනන සුඛේ තියෙනවා හරියට. ඉතින් ඒ නිසා භාවනා කරනකොට තමයි තේරෙනවා නම් එන්නේ එන්නේ එන්නේ මේ ලද දේෙන් සතුටු වෙන මේ ඉඳගෙන ඉඳලා සතුටු වෙන ගතිය. බුරු නොකිය සිටීමෙන් ඉන්න සතුටු වෙන සතිය. සතුටු නොමර සිටීමෙන් ඇති වෙන සතුට. හොරකම් නොකර සිටීමෙන් ඇති වෙන සතුට. කාමීත්‍යාචාරය නොකර සිටීමෙන් ඇති වෙන සතුට. බුරු හේලං හිස්සචන පස්සේ නොකර සිටීමේ සතුට 100%ක්ම තියෙනවා. කවුද සමාදන් වෙන්නේ? කවුද මේ සීලේ මම මෙච්චර අමාරුවෙන් රකින්න සීලේ මං අද දවසේ සතෙක් මැරුවේ නෑ. මරන්න හිතක්වත් ආවේ නෑ කියලා මේකෙන් උද්දාමයටපත් වෙන කෙනා ප්‍රමෝදයටපත් වෙන කෙනා එයා සතුටු වේවි. සක්විති රජ කෙනෙකුට නැති සතුටක් නේ මට තියෙන්නේ. මං අද දවසේ සතෙක් මැරුවේවත් නෑ මරන්න හිතුවේවත් නෑ. හොරකමක් කෙරුවෙත් නෑ කරන්න හිතුවේවත් නෑ. කාමීත්‍යචාරයක් කෙරුවෙත් නැහැ කරන්න හිතුවෙත් නැහැ. බොරුවක් කේලමක් කිස්සචන පරිසයක් නැහැ. මෙන්න මේ සතුට එහෙම නැත්නම් මේ සීල පාරිශුද්ධිය කියන මේක කරලත් ඒ සතුට නැත්තම් සමාධි පාරිශුද්ධියක් ලැබෙන්නේ අපේ මේ මාම කෙනෙක් හිටියා උන්ද මේ අෂ්ටක කියන මුඩි කොණ්ඩේ වැඳලා නැසනලෙක් ගහගෙන ඉන්නේ. ඉතින් මේ මගුල් ගලවලදී ඉතින් මේ කුඩා බණ්ඩට ලොකු තැනක් තියෙනවා. ඉතින් දෙක දෙන්න පොරුවේ තියලා ගැට ගහලා මඟුල් මේසෙට ගියාම මෙයා තමයි මඟුල් මේසෙ විවෘත කරන්නේ. ඉතින් මොනවා හරි එළවලු ටිකක් කාලා ගෙදර ඉතින් ළඟ ඉන්න කට්ටිය කියනවා කුඩා බණ්ඩේ උතර මස් තියෙනවා, මාළු තියෙනවා, ඉස්සෝ බැදලා තියෙනවා, අරක්කු තියෙනවා. ඔය ටික හොඳ දෙයක් කාපන් නෙවෙයි. මඟුල් ගෙදර උඹනේ විවෘත කරන කාපන් කියන. උන් දෙයිනා වෙලා නිකන් එන්නේ. කියනකොට කියනකොට එක දවසක් කිව්වලු මේ මඟුල් මේසෙදීම මං වෙනේ මැරෙන්න ඉන්න කුකුලෝ තාම ඇහිඳගෙන කනවා මට ඒක ලොකු සතුටක් කියලා. මං වෙනේ මැරෙන්න ඉතු මාළුව තාම මෝදේ පීනනවා මට ඒක ලොකු සතුටක්. මං වෙනේ මැරෙන්න ඉන්න හරක් තාම දනකොළ කනවා. මට ඒක දකින්නකොට ලොකු සතුටක්. අපිට තේරෙන්නේ නැහැ මේක. අපිට මේ සීල විසුද්ධිය දුන්නත් ඒකට සතුට නෙවෙයිනේ තියෙන්නේ. ඊ ගාවට තියෙන එක නෑ කියනවනේ අපි. ලද දේන් සතුටු වීම කියලා ඇත්තටම බුදුරජාණන්සේ සඳහන් කරන්නේ නම් මේ චීවර පින්නපාත සේනාසන ගිලම්පද තමයි. නමුත් අපි මේ මොන කාගේ වරදණ්ඩයකටද අපි මේ බොහොම ආරසාව කරලා සීලයක් රකින්නනේ මෙතන. දිව්‍ය සතුටු වෙනවා. බ්‍රහ්මය සතුටු වෙනවා. මං විතරයි සතුටු නැත්තේ. මං හිතනවා මේ අරක හම්බුනේ නැති නිසා මේක හම්බුනේ නැති නිසායි කියලා ඔය කමඨාන් සුද්ධ කරන වාර්තාවේ කිසිම තැනක කලාතුරකින් තමයි වාර්තාවක තියෙන්නේ මට ප්‍රශ්නයක් නැහැ කියලා. හැම තැනම ප්‍රශ්න. භාවනා කරලා ඉහළට යන්න යන්න ඔය ටෝයි ප්‍රශ්න. මේ ප්‍රශ්න නෙවෙයි මේ භාවනා උත්තර. අපි කාටවත් කියලා නෙවෙයි අපි දැන් මේ සිල් ලකින්නේ මොකෝ අපිට කවුරුද දඬුවම් කරලයි. සතුටු වෙන්න. වන්ද වන්ද නින්දකට යන නින්දට යන වෙලට සතුටු වෙන්න. අපි මේ අද දවසේ සතෙක් මැරුවෙත් නෑ මරන්න හිතුවේවත් නෑ. එහෙම නැත්නම් සතෙක් මරනවා, මරවනවා, මරෝදීන් ජීවත් වෙනවා. ඇත්තේම නැහැ. හොරකම් කරනවා, හොරකම් කරවනවා, හොරකම් කරෝදීන් ජීවත් වෙනවා. ඇත්තේම නැහැ. කාමීත්‍යචාරය කරනවා, කාමීත්‍යචාරය කරවනවා, නැත්තම් කරෝදීන් ජීවත් වෙනවා. ඇත්තේම නැහැ. මේකට කියනවා ආජීවය කියලා. ආජීව අට්ඨමක සීලය කියලා කියන්නේ අපිට මේක රකින්න මොන තරම් පසුබිමක් අවශ්‍ය වෙනවද? ඒ පසුබිමෙන් ලැබෙන ගැම්ම එහෙම නැත්නම් ඒ ප්‍රමෝදය කියන සතුට තමයි ඊ ගාව භාවනා දියුණුවට අත්හැල වෙන්නේ. මේ දැනට ලබලා තියෙන දේ පිළිබඳව, උපේලා තියෙන දේ පිළිබඳව, ලැබිච්ච දේ පිළිබඳව සතුට නැතිනම් මේවා මේවා උත්තරම දේවල් නෙමේ මනුස්ස ජීවිතයක තියෙන ඉහළම පාරිශුද්ධියක් මේ සීල පාරිශුද්ධිය. ඒක සතුට වෙන්නේ. දීපාන්දර නැගිටපු ගමන් කල්පනා කරගන්න මගේ හිත නිදා ගන්න කොටත් මේවයි නැගින්න කොටත් මෙහෙම මට පුළුවන් ද මේ දවසේ මේ තියෙන මේ පිවිතුරු ගතිය මේ අහිංසකකම මේ නිහතමානී ගතිය දවස පුරාවට පවත්තන්න. ලේසිම වැඩේ ලේසිම වැඩේ ඉරියව්ව හිත පවත්තන එක. කොතරම්ද ඉන්නේ හිටගෙන නම් හිටගෙන ඉන්න බව දැනගන්න. ඉඳගෙන නම් ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඇවිදින්න නම් ඇවිදින බව දැනගන්න. නිදා ගන්න නම් නිදාගෙන ඉන්න බව දැනගන්න. ඒ දේ දැනගෙන මේක සීලක ඉඳගත්ත නිසා මට ලැබිච්ච දෙයක් මේ හතර ඉරියව්වේ මට ලැබිච්ච මේ වාසනාව අන්නේ ඒ සතිය දිනු වෙනවා තේරෙනවා නම් කාට හරි තේරෙවි මේ සීලයකදී ලැබෙන මේ සතුට බුද්ධ විඳින නැති කෙනාට කවදාකවත් ඉහළ සපතක් ලබන්න හම්බ වෙන්නේ නැහැ. උපයවුවට හරියට චීවර පින්නපාත සේනාසන වගේ ලද දෙයින් සතුට වෙන්න පුළුවන්. කොහොමද සතුට වෙන්නේ? 100%ක් සිල් තියෙන නිසා නෙවෙයි. මං ඊයට වැඩිය අද මගේ සීල ගැන මට විශ්වාසයක් තියෙනවා. ඊයට වැඩිය චිත්තක්ෂණ ගාණක් මට ආනපානේ පවත්වන්න පුළුවන් වුණා. ඊට වැඩි චිත්තක්ෂණ ගාණක් පියවර ගාණක් මට පවත් ගන්න පුළුවන් වුණා. ඊට වැඩි සිද්ධි ගාණක් දත්ම දෙනකොට මූණ හොදනකොට අතකට හොදනකොට සතිමත් වෙන්න පුළුවන් වුණා. ඊට වැඩි චිත්තක්ෂණ ගාණක් වට නිදාගෙන ඉන්නකොට සතිමත් වෙන්න පුළුවන් වුණායි කියලා අර දවසින් දවස දවසින් දවස දේ ලැබෙන ඒ ඒ ඒ ප්‍රමෝදය ඇතිදේ ප්‍රමෝද වෙන්න පටන් අරගත්තොත් අපි සංසාරේ කවදාකවත් ඇති වෙච්ච නැති විදිහේ පුදුමාකාර ගැම්මක් ගන්න වෙලාවක් මේ ඇවිල්ලා තියෙනවා. නමුත් ඒක සතුටු වෙන්නේ නැත්තම් ඒක පිළිබඳව ප්‍රමෝදයටපත් වෙන්නේ නැත්තම් ඉතින් ඉදිරි ගමනක් එන්නේ නැහැ මුස්පේන්තුව බලපාන. හූනියම බලපාන. ඒකට කියනවා මේ ඒ කැඹිරිල්ලක් වටපත් වෙන භාවනා කෙරුවට කම්මැලිකමේ ඉන්නේ. ලැබෙන දේ විකමුණ දේ කෙරුවත් කම්මැලිකමේ ජීවිතේ එනකොට ඉදිරි ගමනක් නැහැ. ඒ නිසා මේ වෙනුවට ප්‍රමෝදයක් ඇති කරගන්න එක සමහර විටක ඉස්සරහා කරන චිත්තවිසුද්ධි කියන වෙලාවදී පෙන්ලා දෙන්න බුදුරජාණන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් දැනගත්තොත් මේ සීලේ නැතුව ඉඳුරම් පිනවමින් එහෙම නැත්නම් අපි කිව්වොත් කාම ගුණයන් වඩමින් ගත කරන ජීවිතේ ඉන්න කෙනාට අහවල් දවසක අර කනගස් බෑව වීසිදුරින් අහට බලන්න වගේ සහන් එලියක් ලබන්න පුළුවන් වේද කියලා හිතන්න අමාරුයි. එහෙම තමයි ලෝකේ ජනගහනේ 99.99%ක්ම මිනිස්සු එහෙම තමයි ජීවත් වෙන්නේ. මුක්කක් හරි පෙළපිනකට අපිට හිතුණනේ මේක පිළිබඳව මේ මේ කෑව ඇති පොඩ්ඩක් මේකෙන් වෙන් වෙන්න ඕනයි කියලා. අපිට අබිනිෂ්ක්‍මණයක් කරන්න ඕන කියලා తాවකාලිකව හෝ දුර පාට ඇඳගත්ත කට්ටිය නම් ජීවිතේටම කරලා තියෙනවනේ. මේ කවුරුත් කිව්වට නෙවෙයිනේ. ඒ නිසා කවදා හරි කවුරු හරි මේ ගිහිගේ මේ කාම ලෝකෙන් අයින් වෙලා අරණ්‍යයකට ආවයි කියලා. දැන් අපි ඉන්නේ නිස්සරණ වනේ කියලා කාටවත් කියන්න දෙයක් නැහැනේ. මේ නිස්සරණ වන ජීවිතේ කටුකෝල් සහිතයි. gedara තරම් පහසුකම් නැහැ. නමුත් අපි මේකට හිත බැඳයි කියලා හිතන්නේ. මේක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ නිසා අපි ඉන්නේ නිසන්වනේ කියලා. ඒත් හිත බැඳා නම් නිසන්වනේ හිත පිහිටියා නම් බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ නිසන්වනේ හිත පිහිටන හැම චිත්තක්ෂණයකම ලෝකෙකින් ලෝකෙන් එන්න පුළුවන් අසහනතා දුෂ්කරතා අපි හිතින්නේ නැහැ. අපි සතුටින් නිසන්වනේ ඉන්න නිසා. සමාදම් වෙච්ච නිසා. ලෝකයක් අසහන අපින් අයින් වෙනවා. ලෝකයක් වෙහෙස අපෙන් අයින් වෙනවා. දරත පරිලා අයින් වෙනවා. ඒ නිසා ලිසන්වලින් ලැබෙන පුංචි කරදරෙත් සැපකට හරව ගන්න. ඒක නිසා ලෝකයක් අසහනතා කරදරතා මගෙන් අඩුයි කියලා. මේක කරගන්න දන්නේ නැතුව නිස්සරණේ ඇවිල්ලත් අරක නෑ මේක නෑ අරකයි මේකයි කියලා මේකේ චෝදනා පත්‍ර හදන්න ගියොත් පුරිව පඬිස්සාති කියනවා ලෝක දෙකක් මැද හිර වෙලා gedara හිටියත් මේ ගැන හිතනවා. මේ හිතගෙන ඒ ගැන හිතනවා කිසිම දෙයක් නැහැ. ඒ නිසා මේ ලැබෙන නිස්සරණවනේ ලැබෙන මේ අපහසුතා ටික කල්පනා කරලා මම මේ දෙක කිරුවේ නිකා කාමේ නැහැනේ මම ලෝකෙන් අයිමුණා කියලා. එහෙම ඉන්න කෙනෙක් සරුවචාන්සේ සඳහන් කරනවා කොයි වෙලාවක හරි මේ අරණ්‍යයක් දුක් වෙනුවට Tamange කයේ විතරක් හිත පවත්නවා. කොයි වෙලාවක හරි හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දාන්න. ඉඳගෙන ඉනකොට ඉඳගෙන බලනවා. එතකොට එයාට ලෝකයක් දුක් නැහැ, අරණ්‍යයක් දුක් නැහැ. හැබැයි කයක් දුක් ඉතුරු වෙනවා. මගේ කයේ දුක් ඒක පුපුරනවා, නලියනවා, හේන් කරදර වෙනවා, මෙහෙන් කරදර වෙනවා. කවදාකවත් නැති විදිහට අර කය පේන්නේ ගියේ මේ කඩිගුලක් වගේ. අසුචි වලක පණුවන ලියන්න වගේ පේනවා. නමුත් එයා දන්නවනම් මේ කයේ හිත තියන තාක් මට ලෝකයක් දුක් කරදර නෑ අරණ්‍යයක් දුක් කරදර නෑ මේ කයේ ටිකක් තියෙනවා තමයි. ඕකට සතුටු වෙන්න. මේ කයේ දුක් දැනෙනවයි කියලා කියන්නේ සතිය පිහිටලා. ඒකට සතුටු වෙන්න. කොච්චර බණ කියන්න වේද? කොච්චර බණ කියන්න වෙයිද මේ භාවනා කරනකොට කයට හිත ආවොත් දැනෙන්නේ දරතයක් තමයි දැනෙන්නේ පරිලාහයක් තමයි නමුත් මේ සතිය පිටවපු ලකුණක් නේ ඒක නිසා මම ඒකට ප්‍රමෝද වුණොත් ඒකට ප්‍රමෝද වුණා නම් ලෝකයක් දුක් කරදර නැති වෙනවා. අරණ්‍යයක් දුක් කරදර නැති වෙනවා. මේ කයක් දුක් කරදර ඇති වෙනවා. ඊට පස්සේ මේ කයේ තියාගෙන ඉන්න වෙනකොට අපි එක තැනකට හිත ගන්නවා ආශිකාග්‍රේට හෝ උදරේට හෝ පැවිදිනකොට පතුලට හෝ එතන හිත හිටියානම් ලෝකයක් දුක් කරදරත් නැහැ අරණ්‍යයක් දුක් කරදරත් නැහැ කයක් දුක් කරදරත් නැහැ තියෙනවනම් තියෙන්නේ අර ගත්ත අරමුණට සාපේක්ෂ දුක් ටික විතරයි. ඒකත් සැපක් නෑ ඒක ඒක පිළීමක් තමයි. ඒක දෙවිල්ලක් තමයි. අන්න මේ විදියට එන්නේ එන්නේ එන්නේ පුංචි දුකක් සරණ ගිහිල්ලා විශාල දුක් ප්‍රදේශයක් ප්‍රතිස්ථාපනය කරන ක්‍රමයක් බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා. ඒක නිසා මේ පැමිණි දුක් පැණි රහයි කියලා අපේ සිංහලයේ තියෙන වචනයක්. ඉතින් කමඨාන් සුද්ධ කරන බලන්න මේ කයෙන් එනෙව්වත් අපි කරදරයකට බාර අරගෙන. අරන්නේ වෙනෙවත් කරදරයකට බාර අරගෙන. එහෙම නැත්නම් අරිය ආදුවට බාර අරගෙන. එතකොට වෙන්නේ අපිට අර සන්තුට්ඨෝ හෝති කියලා ලද දෙයින් සතුටු වීම පිළිබඳව ඒකේ ಗುಣ කතා කිරීම පිළිබඳව අපෙන් ගිලිහිලා ඒ කතාව. එනිසා අපි සම්පූර්ණ මේක අනිත් පැත්ත හරව ගන්න ඕනේ. හරවලා බලන්න කොයි වෙලාවක හෝ ශරීරයෙන් වේදනාවක් ආවනම් කොයි වෙලාවක මේ ශරීරේ කම්මැලිකමක් ආවනම් කොයි ශරීර වේලාවේ කොයි වෙලාවක නිදිමතක් ආන ආ දැන් සතිය පිහිටලා අනේ මගේ දැන් සතියේ තියෙන නිසයි මට මේක දැනෙන්නේ කියලා. ඒක සතුටින් වාර්තා කරන්න පුළුවන් වෙච්ච දවසක් හිටන්. කයෙන් ඉන දරතේ වේදනාවෙන් ඉන දරතේ මොන දේ හරි සතිය පිහිටපු ලකුණක් කියලා කරන්න ගියොත් අපිට මේ ලද දෙයින් සතුටු වීම ඉතාම ගැඹුරු පැත්තක් තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ රචනය දන්න මනුස්සයාට ලෝක සාහිත්‍යයේ පළවෙනිම තෑග්ග හම්බ වෙනවා. Tamanට ඇතිවෙච්ච වෙහෙස ප්‍රමෝදයෙන් බලනවා. සතුටෙන් බලනවා. එහෙම නැත්නම් ඒක භාවනා ප්‍රතිඵලයක් විදිහට බලන විදිහට කතා කරන්න පටන් අරගත්තොත් ලෝකේ ඉන්න වැඩිම සතුට වෙන පුද්ගලයා බවට පත් වෙන්න පුළුවන්. අපේ තියෙන්නේ මොකද්ද මේ හැම එකක්ම කරදරයකට අරගෙන හැම එකක්ම කනවින්දමකට යන හැම එකක්ම දුකට පිටලා තියෙන්නේ. ඒ මොකද මේ ප්‍රත්‍ය සම්බන්ධයෙන් අපිට ඇතිවීමක් නැති නිසා. ප්‍රත්‍ය සම්නිසිත සීලයේ ඇතිවීම තියෙන කෙනාට අපිට කල්පනා කරන්න පුළුවන් අපේ අම්මලා තාත්තලාටත් වැඩි අපි ගොඩාක් සැප පහසුවෙන් ජීවත් වෙන. නමුත් ඇති කියන්නේ කවදාකවත් ඒ දේ අනුමත කරන්නේ නැහැ. ආන්නේ වගේ තමයි හිතේ චිත්තසංතාන එක චිත්තක්ෂණයක හෝ මේ සීලේ කැඩිලා නැහැ. හිත අරමුණේ පිහිටියා. ඒක විතරක්ම කතා කරන කෙනෙක් ගැන හිතන්න. ඒකට එයාට චෝදනා කරන දෙයක් නැහැ. චෝදනා වලින් එයා දන්නවා චෝදනා කරනවා කියලා කියන්නේ කෙලෙස්. අන්න මේ ක්‍රමයේ අපි ඉගෙන ගත්තා නම් අපේ මේ අද රකින්න අපේ සීලය නිවන් දකින්න හොඳටම ප්‍රමාණවත්. හැබැයි ඒකේ සතුට වෙන්නේ නැති එකනට ඒ ගමන යන්න බෑ. රකින්නත් ඕනේ, රැකලා සතුට වෙන්නත් ඕනේ. ඒ සතුටු වෙන්නේ මේ ආර්ථික ලාභ සාමාජික ලාභ ලබන්න නෙවෙයි මේ ඉදිරි ගමනට චිත්තවිසුද්ධිය පිණිස අවශ්‍ය කරන පතුලිම සකස් වෙලා තියෙනවා කියලා ඒ සතුට ඇති වුණොත් <coughs> ඒකට කියන හැකි සංඥාව කියලා ඒකට කියන සක්කෝ කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා කරණීයන් අත්ත කුසලේන යන්තන් තන්තම් පදං අභිසමෙච්ච යම් කිසි කෙනෙක් තමන්ගේ අර්ථ කුසලයේ පිණිස කලයුත්ත කරනවා නම් පළවෙනි ගුණය සක්කෝ උජූච සූජූච අද භාවනා කරන අතර බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි හැකි සංඥාව තියෙන්නේ. එයා දන්නේ මේ එන බාධාවල් හරි පැත්තට දාගෙන යන්නේ. ඉතින් මේක හදපු ධම්මනිසන්ති ස්වාමීන් වහන්සේ හැම වෙලාවෙම කියන දෙයක් තමයි මේක හදනකොට තිබුණ බාධත් එක්ක බලනකොට හැකි සංඥාව නොතිබුණා නම් කවදාකවත් කරන්න බෑ. ඒ සනිස්සන් වනේ ඉන්නවනම් හැම වෙලාවෙම හැකි සංඥාව තියාගන්න. අරක බෑ මේක බෑ අර කෝණේ මේ කෝණේ නෙවෙයි. නැති වෙරිකම නෙවෙයි ඇති හැකි සංඥාව ඇති කරගත්තා නම් අපි විතර සන්තෝෂ වෙන්න පුළුවන් පිරිසක් ලෝකෙම නැහැ. ඒ මේ මේ විශාල දේවල් ලැබු නිසා නෙවෙයි පවු නොකරන නිසා. සබ්බ පාපස්සා කරනං දැන් අපි කරන්න හදන දැන් ගෙදර යනකොට ගොඩක් පිංගිනියන්ට නේ හදන්නේ. අපි බැලුවොත් මේ ඉන්න ටිකේ පව් වෙලා නැහැ කියන එක අකුසල් වෙලා නැහැ කියලා කාටද කියන්න පුළුවන් පශ්චාත්තාප වෙන දෙයක්. අන්න ඒ සතුට සීලයක් රකින්නකොට ඒ සීලේ රකින්න එකෙන් ලැබෙන ඒ ප්‍රමෝද ගතිය හැකි සංඥාව පේනවනම් ඒ සිල්ලතුන් දකින්නකොට දිවියොත් මිනිඔතුළු නවනවා වඳිනවලු මෙච්චර දුස්සීල ලෝකයේ මේ මිනිස්සයා සීලයක් රකින්න. අවාසනාවට දෙන දෙය වෙන්දට ඒ රකින්න මිනිස්සයා තමන්ගෙන වඳින්නේ නැහැ. ඒ මිනිස්සයා පශ්චාත්තාප වෙනවා. ආන්න ඒක නැති වෙලා ඒ ප්‍රමෝද ශක්තිය කරන දේ පිළිබඳව තමන්ගේ අකි සංඥාව එන්න පටන් අරගත්තොත් අපිට තේරෙන්න පටන් ගන්නවා අවුරුදු 2600කට ඉස්සලා බුදුරජාණන් වහන්සේ මේ හැකි සංඥාව පිළිබඳව මානවයට දීපු අගය අපිට මෝදු වෙන්නේ පළවෙනියම සීල විසුද්ධියේදී තමයි. සීල විසුද්ධිය කියන්නේ 100 100ක්ම සීල නෙමෙයි. ඊට වැඩිය අද මම සීල රකින්නවා. ඊට වැඩිය මම මේක බාර ගන්නවා. ඒක මම පාවිච්චි කරන සිව්පතේ මම දන්නවා වැඩේට ඇති හොඳටම. මම ගත කරන ජීවිතෙන් මම දන්නවා එන්නේ එන්නේ එන්නේ මම වැරදි ජීවන රටාවෙ වෙන් වෙනවා කිය. ඒ වගේම මම දකින ජීවිතෙන් මම දකිනවා එන්නේ එන්නේ එන්න පුළුවන් ප්‍රමාණයෙන් ඉන්දිය සංවරයකට මට ලකුණු පේනවා මම උත්සාහ කරනවා. එන්නේ එන්නේ එන්නේ අධි කුසලයකට නැත්නම් අධි ශීලයකට ශික්ෂාපද ඉදිරියට යන්න හදනවා කියන මේ පෙර දැක්මට අපිට කියනවා අධිමොක්ක චෛතසිකය කියලා ඉස්සරහා පිරිසිදු ගතියක් තියෙනවා. අවුල් අඩු ගතියක් තියෙනවා. නමුත් මේකෙම ඉඳගෙන හිත නරක් නම් අවුල් ඇති කරගන්න පුළුවන්. ඒකට අපි නොහැකි සංඥාව කියලා කියනවා. නැති බැරිකම කියලා කියනවා. ඒ නිසා යෝගාවචරයෙන් යෝගාවචරයේ ශබ්දකෝෂේ කදාකත් නෑ බෑ කියන දෙ කෙරෙන්න බෑ. යෝගාවචරයේ ශබ්දකෝෂේ ඉල්ලීමක් නෑ. ලැබිච්ච කිසි දෙයකට විරුද්ධත්වයක් නැහැ. ලැබිලා තියෙන හොඳ මේක තමයි ලැබිලා තියෙන්නේ කියලා මේ ලැබුණේ පෙරපිනකට ආයි ඉල්ලීමක් හටන් කරන්න ගියොත් කිසිම යෝගාචරකමක් නැහැ. ඒ නිසා චෝදනා නැහැ. ඉල්ලීම් නැහැ. මේ ලැබුණ දේ ඉදිරියට කරන්න ගියොත් මේ මේ ලැබෙන සතුටම ඒ කියන්නේ මේ තියෙන පිරිච්ච ගතියමයි නිවනදිත් ලැබෙන්නේ. එහෙම නැත්නම් මේ සීල විසුද්ධියේදී නිවනේ රසය තියෙනවා. ඒක නිසා මේ දැනට ඇති කරගෙන තියෙන තිබුණට වැඩිය පොඩ පොඩ වැඩි වෙනවා නම් ඒක ඇති කරගෙන ඔය හැම පැත්තෙම සලකලා බලලා ඒ චිත්ත සීල විසුද්ධිය කුමක් සඳහාද චිත්ත විසුද්ධත්තාය ඒකෙන් තමයි චිත්ත විසය නිසා අවිප්පටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි. යම් කිසි කෙනෙක්ගේ හිතේ කුසල සීලයක් තියෙනවා නම් හිත කිසිම විපිලිසරකමකට එන්නේ සැකයක් එන්නේ සද්ධාව පිළිබඳ කිසි බාධාවක් එන්නේ ඒ නිසා කවදා හරි අපිට හොඳ වැඩක් කරලා ඒත් සැකෙනවනම් මතක තියාගන්න විපිලිසර ගතිය තියෙන. අන්න ඒක නැතිවීමට තමයි සෝවාන් වෙනවා කියන්නේ. තමන්ගේ සීලය පිළිබඳ කිසිම සැකයක් නැහැ. සැකයක් නැහැ කියලා මම නැවතත් කියනවා. 100%ක් සීලය හරියන එක නෙවෙයි. එnde ende ende ende මේක වැඩෙනවා. මම වැඩි වැඩි සීලතුන් ඇසුරු කරනවා. එnde ende මගේ වැඩෙනවා කියන සතුට තියෙනවා. ඒක ඉහළම මට්ටම තමයි ඒ අවෙක්කප්පසාදේ කියලා පහළ වෙන්නේ. ඉතින් ඒක උපදින්ම අපිට තියෙනවා ඇත්තටම. ඇත්තටම අපි එක්කෙනෙක්වත් නරක මිනිස්සු නෙවෙයි. නමුත් අර පුංචි නරකේ අපි සමාදන් වෙලා හොඳ ටික යටපහු කරන නිසා බුදුරජාණන් මේ සීල විසුද්ධි කියන එකක් අපිට පෙන්ලා දීලා තියෙනවා. දවසින් දවස පොඩ පොඩ සීල වැඩෙනවනම් අන්න ඒක තමන් වගේ කරන එකයි ඕන කරන කවුරුත් ඇවිල්ලා තෑගි දෙන එක නෙවෙයි. අන්න ඒ ශක්තිය, ඒ හැකි සංඥාව, ඒ ඉදිරිය බැලීම, ඉදිරි විසුද්ධි අට ලැබීමේදී ප්‍රධානම ලකුණ මේකට කියනවා සුගත ගුණය කියලා. අපි යන ගමන අපි යන්නේ hina වෙවි. පසුබාමෙන් චරිචුරු ගාමින් නෙවෙයි. ඒ නිසා මේ ධර්ම දේශනාව සියලු දෙනාගේ මේ ගමන ඊ타ත්ම පිවිතුරුව සුගත ගුණයක් සුගත ගතියක් ඇති කරන යන්න හේතුපාදක වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිරු දෙනාට සනසීමුදා වේවා සීල විසුද්ධිය වේවා කියලා ප්‍රාර්ථනා